කතා කියන්න අපිට අදාල නෑන මචන් අරසින්න එක දැන් අපිට ප්‍රිජ් එකන්නකොට ලයිට්ක ඔන්නනව නම් අපිට එච්චර නොන මච ඒතර උදාහරණය එහෙම මේ වගේ දෙයක් කතා කරනකොට ඒකට හරියට සම සමානුපාතික සියලුම දේ හැම හැම පැත්තෙම සමානුපාතික උදාහරණයක් ගන්න අපිට මගේ පොයින්ට් එක දැන් අපිට ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ එනවනම් ඊට පස්සේ ඒක එතන තියෙනවද කියන එක ඇයි අපි හිතන්නේ කියලා මං අහන්නේ ඒක මගේ පොයින්ට් එක. ඒක ඒක ඒක ප්‍රශ්නයක්. ඒ දැන් අපිට දැන් මේ ජීවත් වෙන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන් නම් ඇයි ඇයි මේවද එළිය දේවල් තියනවද නැද්ද කියන එක ගැන අපි අද වෙනවා මම අහන්නේ. ඒක ඔයා ලෞකික ජීවිතය ගැන විතරක් හිතුවොත් ඔයාට ඒකෙන් සැටිස්ෆයි වෙන්න පුළුවන්. මේක හරි අපි අපිට මේ ගත කරන ජීවිතය හොඳයි ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ කියලා මැරලා යනවා ඒක එහෙමයි මේකේ මේක එතන නෑ නෑ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ මේක ඉතින් ජීවිතේ හැටි මෙහෙම තමයි ඉතින් මේක ඒ කියන්නේ මේක අදාළ විදිහට ගලාගෙන යනවා කියන මේක නම් තියෙන්නේ අපිට අරක ප්‍රශ්නයක් නෑ මොකද බුද්ධාගම කියන්නේ එහෙම නෙමෙයි දැන් මේ අපි අපි සපයි කියලා හිතන දේ අපි ඇත්තනවා එන දුකක ඉන්න මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ මේ මේ සැපයි කියලා හිතන දේ විතරක් නෙමෙයි මේ සියල්ලම මේ අපි මවාගත්තු සියල්ලම දුකයි කියන කතාවක් යන්නේ. නමුත් ඒක තේරුම් අරගෙන ඒකේ අවබෝධ කරගන්න නම් ඔය ඔක වෙන වැදගත්. දැන් ඊට පස්සේ අපිට කියන්න බුණා ඇයි ඒක වැදගත් වෙන්නේ කියලා. ඒක ඔය පටිච්ච සමුප්පාදයයි අපි ඒක පොඩ්ඩක් කතා කරන හැම වෙලෙම පොඩ්ඩක් පහු කරේ මේ ඔක්කොම බුද්ධ ආගමේ කෝ එකට ගෑවෙන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ඇල්ල. ඔව් ඇයි මේ එක බලන්නේ කියලා. ඇයි මේක බලන්නේ? මේක බලන එක බුද්ධාම බුද්ධාගම කියන මේ නිර්වාණ අවබෝධයට නැත්නම් මේ මේ සත්‍ය අවබෝධයට චතුරාර්ය සත්‍ය සහ මේ පටිච්චසමුප්පාදයට ඔව් දැන් ඔය ඔය දැන් සොලියුෂන් එක මැද කතන්දරේදී අර සියල්ල පැහැදිලි වෙන්න ඕනේ. ඇයි මේක මෙහෙම වෙන්නේ? මොකද්ද තියෙන මෙතන ප්‍රශ්නේ කියන එක කියන්නේ? ඒ මැදල් මැදින් යනවා කියන එකේදී මචං එතන ක්ලියර් ලයින් එකක් නැහැ නේද? ක්ලියර් ලයින් නෑ. පැහැදිලිව ක්ලියර් ලයින්. මොකද ක්ලියර් ලයින්? ඒ කියන්නේ පටිච්චසමුප්පාදය කියන එක. ඔව්. ඉති ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන්කන් එකන දකිනවා කියන්නේ අවබෝධ කරනවා කියන්න ඒක තමයිද හාදුරු ඔක්කොම කියලා තියෙන ඔටික ඔටික කියන්න ඉතර මොද ලෝකයේ අනිත් හැමෝම විස්තර කරන අර අන්ත දෙක ඇසුරු කරගෙන ක්ස්ට්‍රීම් දෙකක් ඇසුරු කරගෙන ප්‍රතිපදා කියන්නේ අපිට ඉස්සර ගන්න වැදුම් පිළිවෙත කියලා නිකන් යන්න කිසිම එක්ස්ට්‍රීම් යන්න බාගෙන ඒ අදහසම නෙමෙයි. ඒකත් හරි රළුම විදිහට ඒක හරි. නමුත් ඒ ඊට වඩා ඒක ගැන එන ඩීප්ලි කියලා තියෙනවා. සහ ඒක දැන් වාගේ ප්‍රශ්න සම්පූර්ණත් ඒක තමයි ඇයි මේ මේ මේ බාහිර දේවල් කියන වද වෙන්නේ ඇයි කියන එකනේ ප්‍රශ්නේ. මොකද ඒක ඒක තමයි ප්‍රශ්නේ. මොකද ඒක අර අර බුද්ධාගම කියන දුක් දුක්ඛ සත්‍යය යමයා ඒවා එක්ස්ප්ලেইন කරන්නේ ඒක තමයි එක බේසිස් එකක්. අපි එතන ඉඳන් කොහොමද ඔක මේ එතන බුදුහාමුදුරුවෝ දැන් දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරලා කියනවනේ ඉපදීම දුකයි. ලෙඩවීම දුකයි. ඔහොම ඔහොම විස්තර කරගෙන යලා අන්තිමට අර පංච උපාදානස්කන්ධයම දුකයි කියලා කියනවා. ඔය පංච උපාදානස්කන්ධය කියලා එනකොට තියෙන්නේ අපි බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත ගමන් දුකට අහු වුණා. එතන තියෙනවා මුළු සසර දුකම තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපිට තමන්ගේ කියලා ගමු. ඈ තමන්ගේ කියලා ගත්තා. තමන්ගේ කියලානේ එතන අරන් තියෙන උපාදානස්කන්ධය කියලා කියන්නේ. තමන්ට සාපේක්ෂව. ඉතින් බාහිර අනිවාර්යයෙන් දැන් අපිට එතන රූප උපාදානස්කන්ධය අපි රූප පැත්තට ගියොත් එහෙම රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ බාහිර කියන්නේ මේ මේ තමයි වෙනවා තමයි වෙනවා කියන්නේ බාහිර <laughs> බාහිර තමයි බාහිර ඔක්කොම බාහිර තමයි හිතට සාපේක්ෂව බාහිර තමයි දැන් රූප කියලා කියන්නේ අපේ ආයතන වලට සෙන්ස් වෙන සියලුම ඔබ්ජෙක්ට්ස් අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා සියලුම දේවල් මේ අපි දැඩිව අරන් පිළි අරන් තියෙනවා. පිළි අරන් තියෙන කොටිම. එක්සිස් කියන්නේ පැවැත්මක් දීලා තියෙනවා. සිස්ටම්ස් එක. ඔව් දැඩිව අල්ලන් තියනවා කියන්නේ මේකනේ. පැවැත්මක් දීලා තියෙනවා. ඉතින් ඕක කියනවා ඕක ප්‍රශ්නයක් කියලා. ඕක හින්දා තමයි මේ සත්‍යෝ ඉපදෙන්නේ ආයේ. නිකම්ම ඉපදෙනාන ප්‍රශ්නයක් නැහැ. අනික දැන් දුක්ඛ ආදිරත් කියන්නේ ඒක දැන් අර ප්‍රකාට මනවල නැත්තම් අපි ඉගෙන ගන්නකොට තියෙන පොඩි තොලාරවයම එහෙම මේකේම ඔක ටිකක් අර ගොඩාක්ම සරල කරලානේ කියන්නේ එහෙම කියනකොට අර අර දුක් කියන්නේ අපි දන්නේ ආ මේ මේ මේ වයසට යනකොට මේ මේ වයි අම්මගේ මේ ඉපදීම දුකයි කියලා කියනවා දැන් oh. ඉපදීම දුකයි මරණය දුකයි සාමාන්‍ය මිනිසෙකුට ඔක තේරෙනවනේ ඉතින් වයසට යන එක නිකන් කවුරු කැමති නැහැ වයසට මේ තමන් කැමති ප්‍රියන්ගෙන් වෙන්නේ ඒක දුකයි කියන එක ඉතින් කෙනෙක්ම අවශ්‍ය නැහැ ඒක <laughs> කෙනෙකුට තේරෙන්නේ වෙන බුදුවෙන්ට කලනුත් තේරුම් ගත්තන අර චන්නක ඊට වඩා ගොඩක් එහාගේ ගත්තම දුක්කාරය සත්ය ගන්න මේ ඒ අවසාන ගීල පංචවාදානස්කන්දම දුකයි කියනවා ඒ එක එක්ස්පලෙන් ගන්න බැහැ එකට එකට එක්ස්පලෙන් ගන්න එකට කනෙක් වෙන්න බැහැ මේ බාහිර අතන්දරේ නැතු නැතු ඒකන් දැ බලන්න ද රූප රූප වේදනා සංඥා සංකාර විඥානය පහ ප්‍රශ්නය පංචුපාදනස්කන්දිගෙන් එකනේ මොක්හර අපි බාකක් හරි ඔබ්ජෙක්ටක් ඇහින් දැක්ක කියන්න ඇහින් දැකපු දේ අනුව ඒකට ඒකට ඒකට අනුව විඳීමක් තියෙනවා හරි ඒකට අනුව හිතනවා ඒකට අනුව හඳුනා ගන්න හරි ඒකට අනුව අපි දැනගන්න ඕනේ ඒකට සාපේක්ෂව නේද මේක ඔප් එකේ එක ගත්තොත් එහෙම අර අර පහම යදිලා ඉවරයි ටකස් ගාලා එතනේ හඳුනා ගැනීමක් තියෙනවා ඕකදන්න හිත අප නොලෙජ් ගත්ති නොක් ගැන ඔටික ඉතාස් කල ඉදිල ඉවරෙන් ඔය ඒගැන ඔය ප්‍රශ් ඕක ප්‍රශ්නයක් කියලගෙන ඕක තමා දුක කියල කිය ඉගැන අපි එතන එතන ඇතර සිද්ධිය දන්න තේරුම් කරන්න කියල අපිට අවසානය ගිල්ල කෙලවරවල් දුක කියලා හොඳටම රල්ලු විදිර අහුවෙන් ටික අපට දුක කියලා තේරෙනවා මොත එතනට පටන්ගන්න එකට හේතු යදෙන මුල තැන ඉඳන්ම දුක කියන එක තේරෙනවා. ඊට පස්සේ අපිට සැප කියලා එකක් තියෙනවා නේද? ඒක ඇතුලේ ඒ සැප කියලා අපිට වෙන කැලේ ටිකත් අවසානයේ අර අර කැලේ දුකින්ද මේ සියල්ලම දුක. අපි සැප කියලා කියන්නේ තර අර දුකේ අර කෙලවරේම තියෙන රළු කොහොමද දුක කැලලට සාපේක්ෂව සැප නිසා අපි සැප කියලා කියනවා. අර ඉඳගෙන ඉන්නකොට ගොඩක් කලායන ඉන්නකොට හිටගෙන ඉන්න එක සපයි කියලා හිතනවා සාපේක්ෂව තමයි තියෙන්නේ සාපේක්ෂව දුකේ දුකේ අඩු බවක් තමයි අපි හැම වෙලේම සපයි කියලා ගන්න බව තමයි සප කියලා අපිට තේරෙන්නේ නැහැ ඒක අපි නොදන්න කමට තමයි අපි මේ සාමාන්‍ය දැන් වටිනුනම කනවා ඒක නිකන් අපිට ගානක් නැහැ <laughs> ඒ වගේ තමයි කතා කරපුවා බුද්ධාම ගාව ගන්න ඕනෙත් නෑ. කතා කරන්නේ ඒක නිකන් ෆිලොසොෆිකලි නිකන් මේ නැලාක නිකන් ඉන්නකොට හිතලා බලුවොත් මේ කියන්නේ ඒක එහෙම තමයි ඇත්තටම ඒක පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න අපි කතා කරන්නේ මොකද අපිටත් ඔක් කියන්න තේරෙන්නේ නැහැ හරියට. කියන්න තේරෙනවා ඒක පාර අල්ලගෙන කිව්වා ඉවර කට්ටියට තේරෙනවා. අපිත් අර එන්නේ කෙලවරවල් අල්ලගෙන තියෙන්නේ. ඔය බුද්ධාගම කතාවක් නැහැ ඉස්සරහ. බුදුහාමුදුරන් කාලේ මේ බෞද්ධයන්ට නෙමෙයි ඔය කියලා දෙන්නේ. නිකන් තනිකර නිකන් නිකන් සාමාන්‍ය ඒ කාලේ බෞද්ධයෝ කියලා જાතියක් නැහැ නේද? සාමාන්‍ය මිනිස්සු. ඒත් ඔබ කියන්න හිතන්න ලේසි කියන්න අමාරු. මොකද වචන ප්‍රකාරේ වචන වචන හැදලා තියෙන්නේ සම්පූර්ණ වගේ දේවල් කියන්න නෙමෙයි. ලෝකේ තියනවා ලෝකේ තියෙන දේවල් විස්තර කරන්න තමයි වචන තියෙන්නේ. ඔබ මම අර එහෙම එහෙ ඒ ඉන්න වචන වලින් ඔක් කියන්න හරි අමාරු නිකන් උදාහරණ දාලා වෙන මොනාට අර රිජ් එකේ කතා කියලා ඒ වගේ කරලා ඉන්න හරි විස්තර කරන්න. ඒ වගේ නිකන් කළා ආසන්න ඒත් ඉතින් ඒ උදාහරණෙත් වැඩි දුරට යන්න බෑ. පොඩි දුරක් ඒ උදාහරණ අරගෙන අතහැරලා හිතන්න වගේ තමයි ඕනි ඒක එක ප්‍රමාණයක් පෙන්නට පස්සේ ඒ උදාහරණෙන් වැඩක් නෑ. උදාහරණ අතහැරලා ආයි එන්න ඕනේ නේ. ඔව් ඒක. මොකද කතා ලෝකෙන් එහා දෙයක් ගැන කතා කරද්දි ලෝකයේ තියෙන වචන පාවිච්චි කරනකොටම අපි ස්විස්ටික් වෙලා ඉවරයි එතන. හිතන්න පුළුවන් ඊට වැඩි පොඩ්ඩක් ඒක කරන්න. අවසානයේ කියන්නේ ඔක නිකන් ඔය හිතලා අර මානසිකාර කළත් බෑ අවසානයේ නේ. ඔව්. ඒ කියන්නේ එහෙමත් නෙමෙයි ඒක නමුත් ඒක ඒකේ ප්‍රයෝජනක් තියෙනවා දැන් අපි හිතන එකෙන් තමයි මේ ඉතින් තර්කයකට අහු වෙන්නේ නැහැ අතන. තර්කයකට අහු වෙන්නේ නැහැ කියලා. ඔව්, තර්කයට අහු වෙන්නේ නැහැ. ඒ මේ කියන්නේ කවුරු හරි කිව්වා කියලා පිළිගන්නත් එපා කියලා කියනවනේ. يعني අන්තිමට ලෙවල් එකේදී දැන් කෙනෙක් අවබෝධ කරන ලෙවල් එකේදී බුදුහාමුදුරු කිව්වා කියලා නෙවෙයි එත- එතෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ තමන්ගේම අත්දැකීමක්. එහෙම එකක් තියෙනවා. ඒක සම්පූර්ණ අසාධාරණ අවුරුත් කියවපු දෙයකින් තමයි ඔයාට දැන් පටන් ගන්න කොහෙන්ද දැන් පටන් ධර්ම ධර්ම ශ්‍රවණය කරලා යන මිත්‍රාසේ ඉතින් තමයි ඕකේ නිකන් මොකද කෙලවරවල් අහු වෙන්නේ කොහොමද කියලා කතා බහ කරන්න ඊට පස්සේ මොකක් කරවුලා ඊට පස්සේ තමන් ඉතින් තමම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ අවසානයේ අතරම ඕක නිකන් අපි කියන කතාව හැම කිව්වට පොඩ්ඩක් හිතනකොට නිකන් හිතනකොට මෙතන ඇත්තම නිකන් මොන හරි මේ කියන එකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා කියලා වගේ නිකන් තේරෙනවා. ඒක තමයි මේ මේ මේ නිකන් හිතන්න ඕනේ. එතකොට තේරෙනවද තමන් එළිය නෙවෙයි දේවල් තියෙන තමන් ඇතුලේ තමන් ඒක ඒක තියෙනවා. ඒක ඒක ඒක වෙලා එහෙම තමයි. ඔව් දැන් ඒකෙන් බලන්න ඕන මොකද්ද එහෙම අපි බාහිරින් දේවල් ගන්න එකේ බාහිර දේවල් තියාගන්න එක තියෙන මේ ප්‍රශ්න මොකද්ද කියලා තියාගන්න. මට ඒක තේරෙන්නේ නැහැ. තාම තේරෙන්නේ නැහැ ඒක. මොකද දැන් ඒක තියන අමාරුයි තමයි තේරෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මචං දැන් අපි නෑ අපි ඇත්තටම මේ තාම කල්පනා කරලා තමාගෙන මේ නෑ මොකද ඒක දැන් මායි රජිත් අපි කතා කරා අපි එතනට යනවද කියලා. අපි ඒක කතා කරේ නැත්නම් මොකද දන්නවද දැන් සති තුනක් තිස්සේ කතා කරේ නැත්නම් ඒක කතා කරොත් එතනින් පස්සේ බුද්ධ ආගම බුදුහාමුදුරු කියපුවා තමයි කතා කරන්නේ. බුද්ධාගම එතකොට බුදුහාමුදුරු කියපුවා පාරිභාෂික වචන වලට යනවා. ඒ ටික ඒ ටිකත් ඉතින් එන්න ඕනේ. ඒ ටික අතහැරලා කරන්න බෑ. නමුත් ඊට පස්සේ යන්නේ මොකද්ද සංස්කාර කියන්නේ විඥාන ඒ කොහොමද මේක වෙන්නේ? ඒ ඒ වචන ටික ලැබිලා යනවා. දැන්ට මේ කතා කරන්නේ බුදුහාමුදුරු කියන එක අදාළත් නෑ. මේ නෑ මට තේරෙන දැන් මම දැන් උදාහරණ අපි කතා කරපු දෙයක් විදිහට මචං එක්ස්ට්‍රීම් දෙයක් විදිහට දැන් ගහන් අපිට හොඳ නරක අඳුර ගන්න බැරි දෙයක් උදාහරණයක් විදිහට දැන් අම්ම තාර්ථ කවුද ගෙන ගඳු ගන්න බැරි දෙයක් එක උදාහරණයක් අනි පැත්තෙන් එක බාහිර දෙයක් හිතමු දැන් අනි පැත්තේ මේ මෙතන කෝප්පයක්. එතකොට කෝප් එකට තියෙන ආශාවයි එතකොට අරව නැතත් ඔව් තියනවා කියලා ගත්ත ගමන් ඔව් ඒ ඒ දෙක අතර මචං අපිට කියන්නේ සම්බන්ධයකුත් නැහැ අපිට හානියකුත් නැහැ මචං. මොකද අපිට අර පැය තියෙන අපිට මොකෝ. ඔව් අපිට මොකෝනේ අපිට අපි දන්නේ එහෙම අපිට ඒතර ආශාවක් තිබුණත් එකයි නැත්නම් එකයිනේ. එතකොට ඒ වුණාට අනිත් පැත්තෙන් ගියාම අර දැන් අපිට දැන් හිතන අම්මසාතල වගේ දෙයක් එතකොට ඒ මිනිස්සුන්ගේ ඒ තියෙන දේවලුයි මේ වගේ දෙකුයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා එතකොට අපිට මේක තිබුණ ලද්දකයි හැබැයි අපි අර පැත්තෙන් අර කමතක් කරන්න හොඳක් නැහැ ඉතින් අපිට ඒක මචං මේ කතන්දරේ වැඩක් නැහැ මචං හොඳ හොඳ කරලා හොඳ මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න කියන එකට මේක වැඩක් නැහැ ඒක ඒක ඒකට කිසි සම්බන්ධයක් නැහැ. එහෙම වෙන්නේ උදාන වෙන්න ඕනේ නැහනේ. සුමුදු මෙතන කියන්නේ එහෙම නෙමෙයි. ආ නේද? මේ දැන් මේ මේ කෝපෙ තිබ්බත් එකයි නැත්ත් එකයි මම මගේ විදිහට ජීවත් වෙනවා. සුමුදු කියන්නේ නෙමෙයි. සුමුදු කියන්නේ ඕනේ වැඩි වාරදින මොකද? සුමුදු කියන්නේ අපි මේ කෝපෙ තිබුණද නැද්ද කියන එක නොසලකා නොසලකා අපි මේකට ඇලෙන්නේ නැහැ. ආසාවක් නැහැ. ඊළඟට අපි කරන්න ඕන දේ අපි කරන්න ඕන දේ කියන්නේ මේ එදිනදා ජීවිතේ කරගෙන යනවා කියන එක නෙමෙයි. ඔව් වගේම දේ මම දෙනවා. දාගෙන දැන් මේක දැන් දැන් කුසල මෙයා ලෝභ දෝෂ මෝහ වගේ නේ. අපි ගමු මොනවා හරි කියන්නේ. ඒ අනිත් දේවල් තිබ්බත් එකයි නැත්ත් එකයි. අපිට වැරෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ද්වේෂ කරන්නෙත් නැහැ, තරහ ගන්නවා. ලෝභ ද්වේෂ නැති වෙනවා. මෝහ නැති වෙන්නේ නැහැ. දෙයක් තියෙනවා මට මට ඕනේ නැහැ. කියලා වගේ මම ගණන් ගන්න අය මෝහ කියන එක තියෙනවා එතකොටම. ඉතින් ඒක ඒක නෑ. ස්ටිල් ඒක තියාගෙන වාට හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් නරක නොකර ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සම්බන්ධයක් නෑ. අර නම් අර මේ කෝපිට අපිට මේ ඒකෙන් දැනට ආසාවක් නෑ. ඉතින් ඉඳගෙන අපිට බැරිද ඔය මේ මාර්ග තේරුම් අරගෙන යන්න. එහෙමයි. එහෙමයි. දැන් එහෙම එහෙම මෙතන ඉඳලා යනවා කියලා නෑ. ඔහෙලි අපේ ඉඳලා නෑ. මෙන්න මෙතනට යනකම් ඔයා මේ ටික කරනවා එතන ඉඳලා කරනවා කියලාම එහෙම නෑ මම තව මට කියන්න දෙන්න දැන් මෙතන උදාහරණයක් ගන්න ෆිසිකල් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන තියෙන සල්ලි මල්ලක් තියෙනවා. තව එකක් තියෙනවා මේ කෝප්පේ තියෙනවා. හරිද? එතකොට දැන් මම සල්ලි මල්ලට ආශා කරනව නම් එතකොට ඒක අර එකට බැඳිලා එතකොට ඒක හානියක් මචං. මේ මම දකින්න දෙමන් කියනවා. හැබැයි මට කෝප්පය කියන එක මට මගේ මේකින් අදාලනය එක සම්පූර්ණ අදාලනෑ හැබැයි අපි ඇයි ඒක වෙන් කරගන්න අපිට හානියක් කරන්න මොනාද අපිට හානියක් නොවෙන මොනාද වෙන් කරන්න අපි එතකොට ඒක වෙන් කරගන්න ඇතුව පෙතකොට අපිට දේවල් ලම්ට කල්ලාන පුලන මච එක ඕන්නෑ අපිට ඕක වැඩේ ඒක බුද්ධගම කතාගන්න කොට එකමට ආශාවක් එතකොට තහාවක් මචන් එතකොට එතකොට අපිට මේ ගැන අපි ෝරියෙන් දෙයක් නෑ අපිට එතකොට තන්නහා ඇති වෙන දේවල් තමන්ට සාපේක්ෂව තන්නහාාවක් ඇති වෙන දේවල් වලින් මිදිනකටම අපි කරන්න ඕනකට මං කියන්න ඔවදැන් තන්නාව අප ස්කොප් කඩු කරගන්නකට මං කියන්නම ඔය ඒකත් කරන්න ඕන ඕන තම නමුත් අර ඉසේ යහ ගැඹුරට තියෙනවා මේ ප්‍රශ්න ඒ ඒක ඇවිල්ල ඒගේ ගොඩක්ට ගොඩක්ම තදින් එලෙන දේවල් තියෙන ඒවාඩු කරන්න දව සම දුරු කියන කියන එක කොට එක එක එක දව සල්ලි කතාව කියවන්න සල්ලි කියන එක ඔ ඔහට සාපේක්ෂණ සල්ලි කියන එක ලි ගතින් දෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන ඒක බලන්න නවා ප්‍රශ්නද අර පොඩිලාමකට ඩොල සියත් දුන්නත්තම කටේ දාගන්න අපිට මක වැලිව ගත්ති ඔය ද ඔ වැලිව කියන එක නිකන් සාපේක්ෂ දෙයක් අපි එතන අපි අපි අපි හදාගත්ත වැලිව එකක් නරදී ඕ හ එතන එහෙම පඩි ඒකත් තියෙනනේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙන්නේ නැද්ද නෑ ඒක හරි මචන් දැන් නෑ දැන් ඔබ කියන දේ තවත් ලස්සනට බලත් අම්ම ඉන්න අපිත් අම්ම අපේ අම්ම තමයි බහ අර මනුස්සයා සාමාන්‍යයෙන් අර කියන මනුස්සයා තවත් කාගෙන් හරි අම්ම කෙනෙක් ඔව් හැබැයි උඹට ඒක නෑ මේව දැන් මේ දේවල් මේ ටික අනිත්‍ය වැඩන්නේ නැහැ කියලා කියන්න කොතනින්ද කඩන්නේ ඔයා ඉතින් මෙන්න මේ ටික තමයි දන්නා ඇතිවෙන ආදිරික කියලා වාඩ කඩලා අයින් කරන්න පුළුවන් දෙ ටික. ඒක හොඳ ප්‍රශ්නයක්. එතන පොඩි ඒක බෑ මචං. හැබැයි ඒක අර ක්ලියර් ලයින් එකක් අපිට බෑ. හැබැයි ක්ලියර් ලයින් එකක් අඳින්න බෑ මේ සිටුේෂන් එකේ. උදාහරණයක් විදියට තියෙනවා නම් මට හොඳටම තිබහ වෙලාවක් තියෙනවා මෙතන සල්ලි ඉන්නේ මම ඒකට යන්නේ කෝප්පෙට. ඒකට මම ආශා කරන්නේ කෝප්පෙටනේ. හැබැයි ඒක තමයි කියන්නේ. ඔව් එතකොට ඒ ඒ ඒ අදාළ සිටුේෂන් එකටම. ඒ කියන්නේ අර අර ගිලෙන්න ගිලෙන්න මැරෙන වෙලාවට නිකන් ටොයිලට් කානුවක් ආවත් අපි අල්ලගන්න. ඔව්. එහෙම තමයි තියෙන්නේ. ওই විදිහම තමයි මරණ වෙලාවට අපි අපි අපිට පොඩි අපි හිතන්නේ දේවල් තමයි අපි අල්ලගන්නවා. <laughs> හරිද? ඒ කියන්නේ එතන අපි බැඳි ඔය සසර කියන එක හැදෙන්නේ. සසර කියන්නේ පැවැත්ම. හරි? උපදිනවා මරණවා කියන එක නෙමෙයි. දැන් මේ වෙලාවේ මේ මොහොතේ අපි මේ පැවැත්ම දීලා තියනවාද? ඒ විදිහම තමයි මරණ මොහොතේ. හරි? දැන් මේ දැන් මේක පාට්ට දැන් මරුණා කියලා හිතන්න. අපිට මේ තියෙන පැවැත්මත් එක්ක ඒක එක්ස්පීරියන්ස් කරන්නම තමයි අපි ආය හැදෙන්නේ. නෑ චුතිජිත්තේ. අර චුතිජිත්තේ කියන එක එහෙම අපේ එක්ස්පීරියන්ස් කරපු අනුනේ. නෑ ඒ ඒ මොකද තියෙන එක කියලා කියන්නේ දැන් මේ පැවැත්මගෙන යනකොට යනවා. අර ඒක අපේ මනුස්සයෙක් ජීවත් වෙන විදිය නෙවෙයි. ජීවත් වෙන නෑ. ඒක ඔයා ඉපදිච්ච විදියෙන් දුක් ගාලා වෙනස් වෙන විදිය නෑනේ මැරෙන වෙලාවෙ. නෑ ඒක ඒ ඒ ඉතින් ඔයාලා හිතන්නකො සිත තමයි ප්‍රධාන කරුණ. ඒක හරියට නෑ මම ඔයා ජීවිත කාලෙම එන මේවා කර කර කර ඉඳලා ඉඳලා ඒකට අර සම්පූර්ණයෙන් ඉන්ඩිපෙන්ඩන්ට් එන එහෙම වෙන්න chance එකක් තියෙනව නැත්නම් නෑ වෙලා වෙනවනේ වෙලා වෙනවා මගේ එහෙම වෙන්නේ නැහැ ඉතින් ජෙනරලි වෙන්නේ ඉතින් තමන් කරන දේවල් මේවා අනුව ඒ වගේ දේවල් තමයි සිතට එන්නේ කියලා ඒක මොකද ඒකෙම කන්ටිනියුේෂන් එකක් නැති වෙන ඊළඟට නමුත් ඒක ඒ අවස්ථාවේ හැටියට පුද්ගලයන් පුද්ගලයන් වෙනස් වෙන්න පුළුවන් එහෙම හොඳ දෙයක් වෙනත් පුළුවන් හිතුවා නෝ දැන් ඔය අනේ කන්ටිනියුේෂන් නේ ඊළඟට එන්නේ අනිත් පොයින්ට එක තමයි මම හිතන්නේ කතා කරන්න ඕන කියලා දැන් බුදුහාමුදුර කියනවානේ දැන් මේ ආයතන හයෙන් රවටීමක් කරනවා කියලා. විඥානේ මායාකාරයක් කියලානේ කියන්නේ. මේ මැජික් කාර්යයක් කරනවා වගේ මේ ආයතන හයෙන් අපේ රවට්ටලා තියෙන්නේ. සත්‍යය රවට්ටලා තියෙන්නේ. රවටෙනවා. මොලේම රවටෙනවා කියන්නේ. ඒකින්ද මේ ඒ ආයතන හය මේ පිටින්ද දකින්න කියලා. තේරුම් ගන්න කියන මොකද්ද තමයි මේ හැම්වෙලේම ඔතන මායාව තමයි බාහිර බාහිරක් සහ අභ්‍යන්තරයක් හදන එක. කියන්නේ මට්ට සාපේක්ෂව බාහිරක් හදනවා කියන එක තමයි ඔතන තියෙන මැජික් එක ඇත්තටම. දැන් අපි ඒ කියන්නේ යම් යම් වශයෙන් මෙතන මොකක් හරි දෙයක් තියනවා මේ මේ මේ මේ මේ විදිහට හිතන එකේ මොකක් හරි දෙයක් තියනවා කියලා යම් කිසි ප්‍රමාණයකට හෝ හේතුවක් ආ දැන් ඔයා ඔයගොල්ලෝ කියන්නේ හරි දැන් මේක හරි මොකද්ද ඔගේ වැඩේ කියන එකනේ ඊළඟ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ අපිට ඊළඟ සතියේදී කතා කරන්න පටන් ගන්න පුළුවන් ටිකක් හොඳට මෙතන මේ මේ දැන් මේක ඔහ බාහිර බාහිර මේ සංකල්ප මේ මේ විදිහට අපි හදාගන්නේ වුණයි මේ තමයි මේ මේ හැමදේම තියෙන්නේ කියන එක ඊවද යම් කිසි හෝ මේ නිකන් ඇඟට පොඩ්ඩක් ගිහිල්ලා නැතුව අරක කතා කරන එකේ නිකන් මේ බොරුවකින් පටන් අරගෙන කරන් යනවා කියනවනේ ඒකට එහෙනම් අපි මේකම ඔය ඒක නැත්නම් ඊට පස්සේ ඉතින් මේ බාහිර මේ හදාගන්නවා කියලා කිව්වේ. එහෙම හදාගත්තොත් නම් ඉතින් ඔය කියන වැඩ ටික වෙයි. මොනවා මට එහෙම හිතෙන්නේ නැහැ කියලා වගේ වෙනවා ඊට පස්සේ. එහෙනම් දැන් මේකම ටිකක් අලාගෙන මොකද ඒකේ ඒකේ පොඩි පොයින්ට් එකක් තියෙනවා කියලා කියන ගානට තමයි ඉතින් තේරෙන්නේ. ඉතින් එහාට කාටවත් තේරෙන්නේ නැහැ ඉතින් ආයෙත් දැන් අර මුලදී කතා කරපු ටිකක් ඕන කතා කරනවා. ඒ කියන්නේ දැන් අපිට ඇහෙන් පේනවා කියන සිද්ධියේ අපිට තේරෙන්නේ නැහනේ මේක මේ අපේ ඇහි හැකියාවයි අපේ හිතේ තියෙන තත්ත්වයයි මේකට කියන්නේ වැය වෙලා තියෙනවා කියලා. අපි දැන් බාහිර දෙයක් දැනගන්නවා කියන එක හිතන්නකෝ දැන් කෝප්පේ කියන එක දැනගත්තා කියනකොට අපිට එක පාට බාහිර එළියෙන් තියෙන කෝප්පයක් දැනගන්නවා මිසක් ඔයාට වාගේ ඇහි හැකියාව. ඒකට යමු වෙලා කියන්නේ වාගේ ඇහි ඔයාට හර කලබෙන්නේ නැත්තම් මේ මේ පාට පේන්නේ නැහනේ. හරිද? එහෙම එකක් තියෙනවා ඔයා කෝපයක් කියලා දන්නේ නැත්තම් ඔයා කෝපයක් කියලා අඳුරගන්නෙත් නැහැ. එතකොට මචං ඒ ඒ දේවලුත් මේ බාහිරනේ. ඒ කියන්නේ එකින් එකටත් බාහිරයිනේ මචං ඉතින්නේ. බාහිර තම දැ කියනකත් ඇත්තන බාහිර හැට හිතර සාපේ කොට අනිවාර ඉස්සල්ල මේකද මේක පාට අපිට ගෙඩිය පිටින් බාහිර ගෙනකට තම පොඩක් බෙදාගන්න තම ස්ටෙප් බයි ස්ටෙප් හැතියෙනවා හැත් හට ගන්නවා රූපයත් හට ගන්නවා එම යන්න ඕවත දන ඔක්කෝම් බැලීටික නැති කරල දෙම්බල ඔව් කියන්න මෙහෙමයි බැඳීම නැති කරන්න මොකද එතකොට ඇහෙන් දැක්කට අපිට හැඟීමක් එන්නේ හිතෙන් ගන්න. අපි ස්පර්ශ කරාට දැත්තට අපි හැඟීමක් එන්නේ නැහැ. රෙස්පොන්ස් කරන්න යන්නේ නැහැ. ඒ මේ බැඳීම් ටික නැති කළා දැන්. බැඳීම් කියන්නේ එනේ කිනකහා තියෙන මේ ඇහැට ගත්තා. අපි හිතෙන් හිතන එක. ඇහැට දකින්නේ අපි හිතෙන් හිතන. හරි ප්‍රොසෙස් කරනවා. ඒ ප්‍රොසෙස් කරන එක නවත්තනවා. නවත්තනවා. ඔව් ඒ වගේ දෙයක් තමයි. ඊළඟට මචං ඕවා වෙන්නේ අසිමල්ට ඉන්ස්ලෝ කියන්නේ. වැඩේ ගැන ඒ තමයි ඔයාගේ ප්‍රශ්නේ හරිනේ දැන් ඔයා හැමතිස්සම කියන්නේ අල්ල ගන්න එක අල්ල ගන්න නෑ දැන් අම්රදගෙන් බාහිර පංචේන්ද්‍රය මගේ පංචේන්ද්‍රය අල්ල ගන්න දේ ඔය තමයි හැමදේම වෙන්නේ ඒක නැති කරන්න නම් අර ඉන්ඩිපෙන්ඩන්ට් කරලා ප්‍රොසෙස් කරන නවත්තන්න පුළුවන් නම් හොඳයි ඉතින් මම පස්සේ කරාම එහෙමනේ අපිට දේවල් පේන එක අපිට දැන් නවත්තන්න බෑ. රහත් උනත් රහත් උනත් පේනවා. ඒත් පේනවා. ඒත් පේනවා. නමුත් ප්‍රශ්නේ <laughs> පේනවා කියන එක නෙමෙයි. අපිට බාහිර වස්තු පේනවා. එක එක. ඔව්. මට මේක පේන්නේ මට කියලා තියෙන අදහසක් තියෙනවා. ඔව්. ඒ මේ බාහිර දේවල් අපිට පේන්නේ මොන්න බාහිර දේවල් තියෙනවා. ඔන්න මට පෙවුණා. ඒක මෙහෙම මම හිතියත් නැතත් ඒවා තියෙනවා. මම හිතියත් ඒක තියෙනවා නැතත් එහෙම හිතෙනවා අපිට. අපිට එහෙම කියනවා ඉතින් අපේ අදහස. අමුතුවෙන් හිතන්නේ නැහැ. අමුතුවෙන් නෙමෙයි අපිට ඒක ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. ඒක එහෙමම තමයි ඉතින් අපිට. අර ඔය ඔය මේ මේ වගේ නිකන් කර්ම විපාකයක් වශයෙන් මේ පුරාණ කර්මෙන් ඇති වෙච්ච එහෙම තියෙනවා මේ රහතන් වහන්සේට. එයාට ඇහැ කිව්වට පේන ගතියක් තියෙනවා. පේන ගතියක් තියෙනවා. ඇහැ කියන එක අපිට දාන්නත් බෑ. එහෙම එකක් තියෙනවා. දැන් අපිට දැන් මේ පේන මට්ටම අපේ අපේ නිකන් පොදු මනුස්ස මට්ටම. අපිට මෙතන තියෙන සියලුම රූප අපිට පේනවා කියලා කියන්න බෑනේ. අනිවාර්යයෙන්ම කියන්න බෑ. ඒක ලොජිකල් නෑ. අපිට නොපෙනෙන දේවල් තියෙනවා මේ ඇහි හැකියාවනේ. එතකොට අපි කොහොමද කියන්නේ අපි බාහිර තියෙන දේ හරියටම දකිනවා කියලා. මේ හාමුදුරුවෝ කිව්වේ පේන එකයි දකින එකයි වෙනස්. ඔව් අනිවාර්යෙන් දෙකක් තියෙනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ අපිට අනිවාර්යෙන් එළියේ තියෙන දේම තමයි අපි දකින්නේ කියලා අපිට හිතෙන්නේ. ඒක තමයි දෘෂ්ටි. වැරදි දෘෂ්ටි. ඒ දෘෂ්ටිය ඒක හොයාගන්න තමයි අරක විදිහට බලන්නේ. දැන් ඒක ඔය දැන් අපි කියන කතාව ඒ දැන් ඒක නිකන් නිකන් ඉන්න ගාව හිතනකොට සාමාන්‍යයෙන් ඒක මේ ඒක පොඩි තේරුමක් තියනවා කියන එක නිකන් හිතනකොට තේරෙනවා. එහෙනම් ඒක ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම අපි ඊළඟ වැදගත් ප්‍රශ්නෙට එන්න ඕනේ මේ සමුදු කියපු වැඩේ අපි ඕනනම් ආයි මේක කරන්න මේ මේක කරන්න මේක මේක කොහොමද බුද්ධාගම බුදුහාමුදුරු කියපු ඒවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඒක සම්බන්ධය රවා කියනවා කියන කන්නාව කියන එක මේ නිකන් මේ ටික අයින් කරලා මේ ටික අපි මේ ටික සලකලා ඉතින් කොහොම හරි කොට දැම්ම නම් හරි කියලා වගේ කරන්න බෑ කියන එකත් එක්ක සම්බන්ධයි. දැන් අපිට දැන් ඔහොම මම ටික පොඩ්ඩක් කියන්න. කියන්නේ අපිට දැන් ලෝකේ හිස් නැහැනේ දැන්. ලෝකේ දේවල් ඕන තරම් තියෙනවනේ අනිවාර්යෙන් බාහිර තියෙන්නේ. හරි. ඔය ඔය දේවල් වලට සාපේක්ෂව තමයි දැන් ඊට පස්සේ තමයි ඔය දැන් දුක එන්නේ තෝ ඔයාලට සාපේක්ෂව. ඔව්. වගේ අර ගිය සතියේ අහනම් නෑ බැරි නෑ. ඒක ඒක තියෙන ඒක සම්බන්ධය අර මේ අපිට බලන්නකො. කන්නඩි දාගත්තම ආ ඔව්. එතන හොඳ උදාහරණයක් කියන්නේ. තුවාට කන්නාඩි එද්දාගෙන සුදු පාට පිත්ති අධ්‍යාවල්ලා හැමෝමත් ඉන්න හමයි ගෙන මේ රතු පාට ඉන්දා යා දුක්කෙනවා තන්න යට පේනවාරිටනවා හරි වෙනවා වෙන වෙන අයිතත් කියන රතු පාට තැන් වෙලේම තමන් රතු පාට කියලා දකින එක කන්ෆර්ම් වෙනවානේ ඇයි දැන ඇත් කියන රතු පාට කියලා කියනවා ඊට පස්සේ කවුරු කෙනෙක් කියලා නෑ නෑ මේක සුදි පාටයි කිව්වොත් ඒක පිළිගන්න බෑනේ ඉතින් නේ දැන් කොහොමද මට පේන්නේ ක්‍රමයක් නිසා මේක මේ මෙහෙමයි මේ මේ කන්නඩියක් නිසා මේක කියලා ගලවුවොත් ඊට පස්සේ තමයි ඒක තේරෙන්නේ නමුත් කන්නඩිය ගලවන ක්‍රමය දන්නේ නැත්තම් එයාට කොච්චර මේක සුදු පාටයි කිව්වොත් අතු පාටම තමයි වෙන්නේ දැන් ඊට වැඩිය බොහොම බරපතල අපි දාලා ඊට වැඩිය බොහොම බරපතල මේ තත්ත්වය මොකද එකක් නෙමෙයි මොකද ඇහෙන් පේන එක කන්ෆර්ම් වෙනවා කණේ ආයි එල්ලවල ස්පර්ශයෙන් දෙනොත් කන්ෆර්ම් වෙනවා ඒක ඊයේ දැකපු එක අද දැකපු එකට කනෙක්ට් ඊයේ දැකපු එකම අපිට අද පේන්නේ ඒ විදිහටම හෙට එනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන් අනුමානය හෙට හරියනවා එච්චර ෂුවර් එහෙනම් ඒක අර වගේ රතු පාට කන්නඩේ දකින්න වගේ සරල නෑ ඊට වැඩිය දැන් මේක ඇත්තනම අපිට මේ පැටලිලා තියෙන කියලා වොන හොඳ උදාහරණ තියෙනවා ඒ කියන්නේ දැන් ඇහැට කරන්න පුළුවන් පේන ක්‍රියාව විතරනේ හරිද කනට කරන්න පුළුවන් ඇහෙන සිද්ධිය විතරයි නමුත් මේ මේ මොහොත විතර අතීත අනාගතත් බෑනේ කැන මේ මොහොතේ විතරයි අපිට කලින් බලන්න වැෑනද හිතෙන් අපි බලන්න කියෙන හිත හිතනවා මිසක් හිතනමි අනාගත ගැන අතීතය කියන එකත් ඇතික ගෙතර ගැන හිතන්න පුළුවන් මිසාවට බලන්න වැන හැරි ඒ වගේ දැම් එතන ආයතනය එක ආයතනවලට කරන්න පුළන් හැකියාවත් තියෙන ගැන ඇහැට බලන්න පුළුවන් පේනවාගෙන සිද්ධ වෙනවා කනට ඇහෙනවාගෙන සිද්ධ වෙනවා නාසයට ගන්සුන් දැනවා කියෙන වෙනවා එකට දැනවා කියෙනක වෙනවා හිතර හිතෙනවා නමුත් අපිට මේ ඒක විතරන්නේ අපිට දැන් පේන දේවල් අල්ලන්න පුළුවන් එතකොට ඉතින් එතනම ප්‍රශ්න ඇති නෑ කියන්නේ එහෙමනම් ඇයි අහක් මොනවද පේන දේ අපිට දැන් දැන් අපිට අපි අපිට හිතනවා පේන දේ එහෙමම අල්ලන්න පුළුවන් කියලා නමුත් සිද්ධිය වෙන එකක් ඒ කියන්නේ අපිට අල්ලනකොට වෙන්නේ වෙන සිද්ධියක් නමුත් ඔය දෙක දෙන්නේ පර්පස් දෙකක් ඔය දෙක ගැට ගහලා අපි ඔක්කොම ටික ගැට ගැට ගහන්න තියෙනවා ඒකෙන් තමයි මේක නිකන් රියල් වෙලා තොඩර ඒකෙන් මිදෙන්න හරි අමාරුයි එකම එකට කවුරු වෙනවද සම්බන්ධ කරලා නැවත නැවත නැවත නැවත රහවුරු වෙනවා දැන් අපිට උදාහරණයක් දැන් අපිට පේන එකේ තද ගතියක් අපිට කොහොමද කියන්නේ තද ගතිය රස්නේ ගතිය ඒවා අපි අපේ වෙන කෙලෙස් විදියට තමයි එන්නේ කලින් අත්දැකීම හරි නමුත් ඒක නොවෙන්න පුළුවන් සමහරට නිහන් සමට පාරම බොක්ස ගත්තිීම අපිට තනවා මේක නියන් බරණ ඇතිවද කියලා පයින් ගනට බලද ඇතුලි ගලත්තිපොත්ත <laughs> මගේ පොයින්ට මචන් දැන් අපි අපේ අයි හයගත්තත් එතකොට ඒකත් එකින් එකට බාහිරය වගේ ඒවනාට අපිට එකක් හරියට අඳුරගන්න නම් ඒ හයම තියෙන්න්නත් ඕන තින්නේ හයම තියන්න ඒක තම කියන්නේ ඒ කියන එතකොට බාහිර දෙවල් ඕන කියන ගත තින්න ඇතරම ඒ මුලාව ඉන්න කෙනත්තා තේරුම් ගන්න පුළන් ඒකන ජාතියන්දයට අවබෝධ කරන්න බෑගල් කියන්න මොකද ඒක තේරුම් ගන්න බෑන මේ මොකක්ද ප්‍රශ්න කියලා ප්‍රතිමාන්දගෙනකට එයාට කොහොමද පේනවා කියන සිද්ධිය තේරු කියලා දෙන්න. ඒක කවදාවත් කරන්න බෑ කියලා කියනවා. ඇහෙනවා කියන සිද්ධිය. ආ මේක සිග්නල් එකනේ. මේ මේ මේ මොකද? ආ ඕක තමයි. කතා කරන එකට තවුන් තේරුම් ගන්න. ඊට ඉස්සෙල්ලා සබ්ද වලට අපි තමයි තේරුම් දෙන්නේ. අපිම තේරුම් දීලා අපිම තේරුම් ගන්න එක තමයි කරන්නේ. තාම අර බේසික් ටොපික් එකමද කතා කරනවා. අලුතින් කවුරු හරි ඇඩ් හැබැයි වැඩේ තියෙන්නේ ඒක විතරක් නෙවෙයිනේ. දැන් දැන් මේ රූප අපි මොනවා රූපයක් හැම වෙලේම වක්කාර එකට දැන් සුවඳ ගඳ සුවඳකට වුණත් රූපයක් ඇටච් කරනවනේ. ඒක බාහිර තියෙනවා කියලාමයි හිතන්නේ. එහෙම නැත්ද? දැන් ඔය සද්දේ ඔය සද්ද ටික ඔක්කොම ටික නේ ආයෙත් එනවා කියලා නේද හිතන්නේ මොනවා කියන්නේ තමුගේ කියලා කියන්නේ ඕක අපිට බලන්න පුළුවන් අපි කියන්නේ ආයෙත් වෙන්න බැටි අක්කේ කියලා යාළුවා දකින්නවා කියන එකේ ඒකට එන සද්දයක් අපි අපිට බාහිර සද්දයක් ඇහෙනවා අපිට අපිට සද්දයක් ඇහෙනවා නම් අපි ඒක බාහිරින් කියලා ගන්නවා කියනවා අරගෙන ඒ අනුව බාහිර දෙයක් තියනවා කියන එකත් අපි වෙන නැත්නම් බාහිර තියෙන දේ රූපයකුත් අපි මවා ගන්නවා බාහිර සද්දයකට අමතක තමයි රාහේ රූපයක් දැකලා නැහැ. බාහිර සද්ද මම ගන්න වෙනම කතාවක් කියන්න පුළුවන්. ඒක අපිට දැන් අපිට කණෙන් එක්ස්පීරියන්ස් කරන දේ. කණෙන් දැන් එක්ස්පීරියන්ස් කරනවා. අපි හිතනවා ඒක බාහිර කියලා. කියලා ඒකට ගැළපෙන රූපෙකුත් අපි හදාගන්නවා. ඒකත් බාහිරට දාලා දෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ එතකොට? පොයින්ට් එක මට තේරුන්නේ නැහැ කීප දෙයක්. දෙයක් අපිට දැනෙන දැනෙන දේ මොකක් හරි එක ඉන්ද්‍රියකින් තමයි අපේ උත්තේජනය ලැබෙන එක ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රිය බාහිර කියලා හිතන එක හරි සාධාරණයි කියමුකෝ. හ්ම්. නමුත් දැන් හැටමුකුත් පේලා නැහැ තාම. හ්ම්. අපි මොකද අපිට යාර මෝටර එක කරගෙන සද්ද වගේ ඇහෙනවා. සද්ද ඇහෙනවා. හ්ම්. ඒතර අපිට හරිනවා ආර බාහිරින් සද්දයක් ඇහුණා කියන එක තේරෙනවා. හරි අපි දැන් එහෙම ඒ මට්ටමේ ඉන්නේ. නැත්නම් අපිට මෝටර එකක් ඉතින් මාවා මෙහෙම එකක් තමයි මේ කරගෙන්නේ කියලා බාහිරින් තව මෝටර එක අපිට මෙහෙම එකක් දැකලා නැහැ. ඇහැ ඇහැට පේන්නත් නැහැ. හැබැයි ඉතින් පරණ එක්ස්පීරියන්ස් වලින් පුළුවන් අපිට එහෙම කරගන්න. යන්න අපි දැන් අපි දැන් මෝටරෙත් පේනවා දැන් ඔල්රෙඩි මේ මෝටරේ තමයි කියලා ඒක වෙන අමුතුම එකක් කරන්න පුළුවන් ඒක ඒකත් දාගෙන දෙන අපිට ඒක ඒ අනිත් පැත්තත් කරගන්න පුළුවන් ඉතින් ඒක තමයි තවත් ඔක ගැට ගහන්න ඊළඟ ඊළඟ අපිට ඒක අතපත ගන්නත් පුළුවන් ඔව් ඒක මේ වගේ ඇති කියලා තව ජාති ගොඩක් කරගන්න පුළුවන් එතනින් එහාට මේක ඊළඟට මේ ඔක මේ වගේ ඇති මේ වගේ බ්‍රෑන්ඩ් නේම් එකක් ගාලා තියෙනවා කියලා ඒ අනම්මන ටික ඔක්කොම ඊළඟ සීන් ටික ඔක්කොම අරගන්න පුළුවන් ඒක ඒ ඔක්කොම සම්බන්ධ වෙනවා අර ඔගේ ඇයි මේක කරන්න කියන එක. දැන් ක්‍රමයි දැන් ලබන සතිය අනිවාර්යෙන් යන්න වෙනවා. මොකද මේකට ගැන හිතන්නේ? ඈ මේක නෙමෙයි මම කියන්නේ. ඒක සාකච්ඡා කරන්නේ. නෑ නෑ මේක සාකච්ඡා කරන්න කියන එක. කොහොමද අපිට සම්බන්ධ වෙන්නේ? දැන් මෙතන එන ප්‍රශ්නයක් තමයි හරි දැන් බාහිර මේ විදිය දේවල් දෙන ඒවා මේ තියෙන දේවල් අපි මේ හදාගත්තු ඒවා කියන එක ඇයි මේක වැදගත්? ඇයි මේ මේක මේක හරි හරි. ඇයි ඇයි ඒක තිබ්බ ඒක තිබ්බත් නැතත් මොකද ප්‍රශ්නේ කියලා. ඒ දෙයක් හිතනකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. <laughs> තේරෙනවා පොඩි ප්‍රශ්නයක් ඒක එහෙමනම් කියලා. ඔය ඒක තේරෙනවා. <laughs> ඒ ඒක ඒක වැඩිපුර වැටෙන්න වැටෙන්න අර බුදුහාමුදුරුවෝ කියපු අර පටිච්චසමුප්පාදේ ඊළඟට කියන ටිකත් එක්ක ඒකේ හොඳටම ගැලපෙනවා ඊට පස්සේ. ටික ටික ටික. අපිට නිකන් බැරිද? ඒ පටිච්ච මේ අවුට්ලයින් එකක් ඒ කියන්නේ මේ මේ මේ ප්‍රෝග්‍රෑම් මෙහෙම මෙහෙමයි අපි යන්න හිතන්නේ කියලා. එහෙම අමාරුයි. අපිට නම් පොඩි මේ අපි වැඩිය ඇත්තම දාගම දේව කිව්වේ නැත්නම් මොකද අපිට නිකන් ඕන සූත්‍ර වගේ දේවල් කතා කරන්න පුළුවන් වචනවලට යන විඥානය කියන්නේ මොකක්ද සංස්කාර කියන්නේ මොකද ඒ නිසා මුල මුලදී පොඩ්ඩක් කට්ටිය ඔක්කොම වචන නැතුව කතා කරේ ඔක්කොම සේම් පේජ් එකට එනකන් නිකන් වචන නැතුව නම් මම කතා කරේ ඒකයි මොකද මේ බුද්ධාගම තියෙන ඔය කියන්නේ පොඩි මේකක් වගේ කරන්න පුළුවන් ඕන පොඩ්කාස්ට් එකක් කරේ කියලා අනේ මට ඔඩියෝ විතරනේ වීඩියෝ දාන එක කට්ටිය අන්කම්ෆර්ටබල් වගේ වෙන්න පුළුවන් නැන කොන් හරියවන් තැනක ඩාගෙන ඒව අපට මන් මන්නේ සංස්කරයගන්න ඉති ඒ ඉට පස අනිවාර දය කතාගන්න අනිවාරෙන් ගෑන අර්ගට අපි කතාදර නැත දැම එක එක පේජයකට එන්න බෑද මේ මෙම ප්‍රශ්න සම්බන්ධය ඒ එකක් හේතුවක් දෙවනි ඇතුව මොකට වචන ටික ඕන බුද්ධායනනේ ඒක මාත් එච්චරම දන්නේ නැහැ ටික දන්නේ හරියට මමත් එච්චර දන්නේ නැහැ නෑ එතකොට උඹට ඒක නිකන් අපිට තේරෙන භාෂාවෙන් කියන්න පුළුවන් නම් ඒක ඕනේ මචං මේ වහල මේ මෙයාගේ භාෂාවෙන් අහගන්න පස්සේ මීට මේ වචනවල ඇත්තටම ලොකුම එකක් නෑ ඇත්තට අපිට ඒක අපේ අදක්ෂකමක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක සමහර ආමතුරු ගන්නවා විතරක් රාත්‍රියට මීට කලින් ආමුදුරුව ඉන්න වචන වලම තමයි යෝක තියෙන්නේ කෙනෙගේ වෙන කෙනෙකුට යන්න වෙන වචන වලින් නමුත් අර ටෙක්නික අවසානයේ කරන්නේ තමන් වචන නැතුව තමයි කරන්නේ නමුත් දැන් අපි කියන්න යනකොට වචන තමයි වැදගත්ම දේ මොකද අපි වචන ටික හරියට කිව්වේ නැත්නම් ඔතන මේ වෙන ටිකක් වෙන එකක් නෑනේ ඉතින් ඒ හින්දා ඉතින් පරිස්සම් වෙනවා දැන් අපි ආ විඥානේ නොකිය වෙන මොකක් හරි එකට වෙන එකක් කිව්වොත් එහෙම වෙන අදහසක් යන්න පුළුවන්. මොකද ඒ අයකට වාගේ තියෙන තේරුම නෙවෙයි මට තියෙන්නේ වෙන තේරුමක්. පස්දනාට තේරුම් පහන්න තියෙන්නේ ඔය ධර්ම පල්ලිස් කතා පන්තියේ ඒ වගේ සීන් වෙනවා ඒක. එහෙනම් ඉතින් වචන ගාවන එක පොඩ පොඩ ගාවන්න තමයි මේ මොකද වචන ලංකාව හම ගොඩක් කියලා දෙන වචනවලට තේරුම දීලා තේරුම් දීල සරල තේරුමත් දීලා අනිත්‍ය අනිගෙන වෙනස්සනවා කියලා ගැන වෙනස්සෙන බව පම්වානාගං කැඩිල බිඳල පරණ වෙන ඒක අනිත්නවේ වද විපරිනා විපරණාවෙන අතන කිය අනිත්‍යන ඒක තේරෙනවා ඕන අනිත්‍ය දන්න හෝ ඒ බුදුහාමුදු කෙනෙක් කෙනෙක් අනිත්‍ය කියන්නේ එතන අනිත්‍ය කියන්නේ නේ අර පටිච්චසමුප්පන්න බවමයි. මේක මේකෙදි මේ මේක කියන්නේ අර මේ නිත්‍ය සංඥාව ඔව් එන හැටි. එන හැටි නේද? මේක නිත්‍යයි කියන එක නියමයට අර ෆ්‍රිජ් එකේ උපමාවෙන් කියන එක. ඒක කියන්නේ නිත්‍ය සංඥාවෙන් තමයි ඉන්නේ ඉතින්. ඒක ඒක කෙලින්ම අර අනිත්‍යට සම්බන්ධ නැහැ. ඒ කියන්නේ අපි මෙතන මේ කියන එතන වකරය ආයතනක එක්ස්පිරියන්ස් එක අපිට නිත්‍යයි. ඒ කියන්නේ අපි දැන් මෙහෙ බලලා මෙහෙ බලද්දී මෙහෙ තියෙනවා කියලා ෂුවර්. ඒ වගේ. එහෙම ගන්නේ? නෑ ගිනි ගහනවා අර අරකට. බලන්න. ආන්න. ආ. ඔව් බලන්න බලන්න. මොකද්ද? සාර. මේ දෙකක් මොකක්ද කියන්නේ? කොට්ටක අපි තාමන ගන්න ඕන එක තාම ඇගිල්ල තාන්න බෑ වට මක්කල යකට ගුලත ඒ බදින්න ඕට ගහන්න මහිතන්නේ ඒ පොයින්ට කොඳයි රිලේට්ට නිත්‍ය කතා දැන් ඔවා ඔවා වෙනස් නිත්‍ය නිත්‍ය කියලා ගත්තොත් එහෙම ඇත්තටම වෙනස් වෙනකොට ඔන්න ප්‍රශ්නේ නෑ අපිට. එහෙම එකකුත් තියෙනවා. එහෙමත් එක පොයින්ට් එකක් ගන්න ඕන ප්‍රශ්න. අපිට කැමති විදිහට පවත්වන්න බැරි ගතියක් තියෙනවා ඕනම දෙයක. ඒක ප්‍රශ්නයක් නේ කොච්චර උන. ඒකට දාන්න පුළුවන් සියලුම දේවල්. ඒ කියන්නේ අපිට කැමති කට්ටිය මැරෙන එක. ඒකත් කැමති විදිහට පවත්වන්න <laughs> බැරි එකනේ. එකන් කොටින් හරි බාහිර කට්ටිය අමතක කරමු තමන් කැමති කට්ටිය මැරෙන එක. හරි තමන්. ඒ කියන්නේ දැන් ඔක්කොම ප්‍රශ්නේ දැන් අපිට දැන් ප්‍රශ්නයක් කියලා ගත්තොත් එහෙම ප්‍රශ්නේ සරල කරලා ගන්න පුළුවන් කැමති විදිහට පාත්තන්න බැරි එක. හරි. ඒක අපි බාහිර කට්ටියත් ඕන අතර අමතක කරමු. තමන් මට තේරෙන්නේ නැහැ. මොකද දැන් අපිට අපි කැමති විදිහක් තියෙනවා. හරි. අපිට ඒක අපිට විදිහට පවත්වන්න බෑ. කටිනිය කරගෙන අපි අපි කැමති නිසාමන් එහෙම කරන්න ඇති ඇයි මෙහම වෙන්න නැත්තන් අපි හිතන්න ඔන්න න <laughs> එහෙම නෑ හිතන්නේ නෑ කියලා නෑ එහෙම නෙමෙයි අයියා given the choice ඔයා ගන්නවනේ ඒකද කියන්නේ නෑ අපිට බයි එක්ස්පීරියන්ස් වලින් දන්නවනේ මචං මිනිස්සෙක් වයසට යනකොට මෙහෙම වෙනවා එතකොට ඉතින් ඒ ගැන බොරු වෙන්නේ නෑ කියන්නේ ඒක නෑ මට තේරෙන ඉතින් මං එහෙමයි කියන්නේ එහෙම ගන්න පුළුවන් ඉතින් කියන්නේ ඉතින් ඔක ටෙම්පරරි එහෙම අපිට ඉතන්න පුළුවන් නමුත් ලොං ටර්ම් ප්‍රශ්නයක් තියෙනවා හරියටම අයියා සජීවයි කියන හදන කාරණේ මට තේරෙන්නේ නැහැ මොකද්ද ටැප්ස් කියන්නේ දැන් අපි දැන් ඔය දැන් ජාත් ඉපදීම දුකයි යොමම කියලා කියනවනේ හරි ඒවා ඒව දුක් වෙන්නේ ඉතින් ළමා අපි කැමති මේ අපි කැමති කට්ටියම නොමර ඉන්න ඕන හරි ඒක තමයි ඉතින් මං කිව්වේ දැන් අපි කිසිමත් කිසිම දෙයක් ඔය අනිත් එකගෙන කියලා තව වෙන පැත්තකින් බලලා වගේ හිව්වේද අනිත් එකගෙන වෙලෙම හේතු තියෙනකොට හටගෙන හේතු දෙනකොට නිරුද්ධ වෙනවා කියන පැත්තෙන් නෙමෙයි. දැන් අපි සරල පැත්තෙන් අපි ගත්තේ හැම වෙලේම රළු විදිහට ගන්නකොට අපිට කිසිම දෙයක් වෙද්දින්නේ. උමනා විදියට කරවන්න කරන්න බෑනේ. මේ මේ අපිට උමනායි මෙන්න මේක මෙහෙම වෙනවා නම් කියන එක. එහෙම කරන්න බැරි එක තමයි මම හිතන්නේ කිව්වේ. හරිදනේ? අපිට උමනායි මේක මේ විදියට පවත්තන්න. එහෙම පවත්තන්න බෑ. ඒකන ඒකන නේද අපි අර නෝමලි අර හිතන් ඉන්න ඉන්න ඉතින් ඒක අපිට අපිට කියලා දීපු කිසිම දෙයක් මොහොතක්වත් මොහොතක්වත් එහෙම නැහැ කියන්නේ මොහොතක්වත් තියෙන ඉදිරියට පවතින්නේ ඔව් ඒක විපරිණාමම නෙමෙයි. මන්ද මට දැන් වැඩේ දෙන්නේ මෙහෙමයි. හරි අපි පිළිගත්ත ගේමු හරි ඕක තමයි natural process එක. එහෙම කියලා අපිට අපිට දුකක් එන්නේ නැත්නම් අවුලන්නේ නැහැ. එහෙම නැති මොනවත් කරන්න ඕනේ නැහැ කිසිම ප්‍රශ්නයක්. දුකක් එන එක වෙන්න පුළුවන්. හැබැයි මචං ඒක ටෙම්පරරි නෑ දැන් මං කියන්නේ ඔව් දැන් ඒක හැත් හරි දැන් දෙමාපියෝ උදාහරණයක් ගන්නකෝ. හරි. හරි දැන් මැරෙනවා කියන එක ඒක දුකක් නේ ආයෙ නිකන්. ඕක අපි පිළිගත්තත් නැතත් හරි එක එක තමන්ට දුකක් කියනවන තමන්ට සාපක තමන්ට දුකක් කියනවන තැන ප්‍රශ්නයක් තියෙන මංගන එක ඒක දුක කියනගත් සාපේක්ෂ හරි සාපේක්ෂ කතාවනේ මං කියන්නේ දැන් ඒක තමන්ට දුකක් කියනද නැද්ද ඒ පොයින්ටෙන් ගත්තු මංකය අපි දැන් සීරෝධ හන්ඩද කියන එක කියන්න බෑ හරිමක තමන්ට සාපේක්ෂ කියෙන කෙනට තා අම්ම තාත්ත කියන එක එක ලෙවල්ලන්න පුළන තමන් හරි නැත්ත නැත්ත දුක් නෙමේ සිතා සමහර කට්ටියට මරත් ඉඩල් දේ ප අතුර ඒක ඕවා හෙම ඇබ්සලූටලි මුකුත් නැත හෙමනග ඒක තම කරගන්න ඕන හැද මං කියන්න අපිට සීරෝ කරගන්න බෑ මචා සීරෝම් කියනක නෙමේ යතරන්නේ සීක එකට එකට ඇලීමක් නැත ඒක මොක්හරී මට අර මුල ගිය සති හෝම්බර්ක් එක බැලුවාම තේරුණේ එහෙම දේකාර මොකද්ද ඒ ඇදිලා තියෙන එකට අපි තාත්තා කියන හින්දා තමයි ප්‍රශ්නේ. ඒක අපි අපි අපිට අපි සෙන්ස් කරන විදියට අනවන ඒක හැදෙන්නේ. ඒක AI කනෙක්ෂන් එක කොහොමද කියන එක වෙන එකක්. ඔව්. ඒ මටමඩපත් වුණා ඒ සත්‍ය දන්න. මඩපත් වුණා අම්මලා තාත්තලා ගණන් ගන්න නෑ වගේ වෙන්නේ නැහැ. <laughs> ඔව්. කොට මේ හැමෝටම තියෙන මහා නිකන් ලොකු කරුණාවක් වගේ දෙන එහෙනම් අම්මලා තාත්තා මේ මේ මට මේ මෙහෙම මේ ලෙවල් එකට එන්නත් මේ මේ මේ මේ මේ මට්ටමින් ඉඳ ඒගොල්ලන්ට අර බුදුහාමුදුරුවොත් කවුද ප්‍රජාපති දේවිය පසුගමන් දුන්නු පසුගමන් කරන්නේ ඒ වගේ ඒගොල්ලන්ට ඒ හින්දා ඒ ප්‍රශ්නේ නෑ දුක හිතුණද දුක ඒක සැලකිල්ලක්නේ ඒ ඇයිති අර සැරි හාමුදුරුවෝ අම්මට බණ කියන්න කියන අන්තිමට ඒවත් මචන් ඉතින් සැලකිල්ලත්ද එක ආශාවත් ඒවත් කරන්න තවද අපට සාපේක්ෂ නොහිතෙන නමුත් ලෝක සම්මුතිය ප්‍රතික්ෂප කරන්න නෑන දැන් දැන් හත්තුනායි කියලා සම්මුති අම්මා තාත්තා දැන් නෑදයෝ කියලා ඉතින් විශේෂ සැලකිල්ලකුත් තියෙනවා ඒක අපිට කියන්න බෑ අපි අපේ මානසිකත්තෙන් මයින්නත් බෑ රහතන් වහන්සේලා දැන් සහ බුදුහාමුදුරුවන්ට එහෙම එහෙම විශේෂයෙන් ඒ විදිහට නොසලකා කෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වන්න උවමනාවක් නැහැ. නමුත් අමරාතකයකට ලෝකය ඇතුලේ සැලකුවේ විදියට සම්මුතිය ඇතුලේ සැලකුවේ නැත්තම් වැරදි ප්‍රශ්නයක් වගේ ලෞකික කට්ටියද නා. ගොල්ලන්ට අමරාත්තල මෙහෙම නැහැ නේද? අපිත් ඕන්නේ නැහැ ඒක වෙනසයි. ඔව් ඒක හරි ඒක හරි ඒක. ඒක බුදුහාමුදුරුවෝ සම්මුතිය තුල ජීවත් වෙනවා. ඔව් ඔව්. සම්මුතිය තුල ජීවත් වෙනවා. ඒ ඒ වගේ උදාහරණ ඕන තරම් බුදුහාමුදුරන්ගෙම තියෙනවා සමහර දේවල් නේ මුලින් ඉතින් මේව කරලා ඔය දැන් ඔය මේ අර අර මේ පොඩි ළමයින් වද මව්පියන්ගේ අවසරෙන් තොරව මේ කරන එක උනත් ඉතින් එහෙම මුලින් මේ වල බුදුහාමුදුරුව පස්සේ පස්සේ බුදුහාමුදුරුවන්ට තේරෙනවා සම් රහත් වෙන තරම් පින තියෙනවා බණ කිව්වා නමුත් ඒ නීතිය දැම්මා සුද්ධෝදන තුමා යා රහත් වෙන්න පින තියෙන කෙනෙක් නමුත් සම්මත සමාජය තුල ප්‍රශ්නයක් කරන ඒවට කැමති ඇයිති ඔය දැන් ඔය කටිනනේ වද වස් කියන්නේ සම්පූර්ණ එක නිගන්ට කට්ටිය සර්ව අවිහිංසාවාදීන් තින් එයාලා කියල දින මේ ආමුදුරුවරු වෙහි කාල එලියට යනකට සත්තු මැරෙනවා මේ මොකක්ද මේ කියලා මේ සත්තු සතාසස්සි පාවත් ඇතුළට ලයින්න එක ආමුදුරුවරු එලියට යන්න මෙහෙර සම්මුතියම දැකැන ඔයිද සීල් ඕක සීලේට දාතින ඕක ඉස්සර අවුරදු ඉස්සක් සිල්තිවිල නෑන ඒ ට්‍රඩිෂන් ඒකර ගෞන්දරක වචනට කරු කරලා තිය කරනවා මොකද ඒක ඊට පස්සේ කන්නවා මෙහම ඊට ෝක අයින්ගන්නකට කොත් මොකද ලයි දන්න ඉහින්ද ප්‍රශ් ස්සි කරක්මය කරු ජාජසර අර මොකක්ද දෙවනි ධර්ම සංගායනාවේ සීන් එකට තමයි ඊට පස්සේ වෙන්නේ. ඒ කියන්නේ අනිත් එක ඒක වාසියකුත් තියෙනවා. ඒක මාස්තුණන් එක තැනම ඉන්නවා කියන එක ඊට පස්සේ ඒ කියන්නේ ඒ කාලේ රහතන් වහන්සේලා බිහි වෙනවනේ රස කාලේ කරේදී. ඒ එක තැන ඉඳලා ඉද්දි කාලයක් මේ ඒක වාසියක් තියෙනවා. ඒකයි දැන් ගොඩක් ඒක මම ඒක තමයි දැන් උදාහරණ දාපු විනය නීති මොනාරි ප්‍රශ්න හේතු වලට දැම්මේ. ඒවා වෙනස් කරගන්න අවසරත් දීලා තියෙනවා. පොඩි පොඩි පොඩි පොඩි දේවල්. නමුත් වෙලා තියෙන එක වෙනස් කරගන්න ගියාම ඒක දැන් එක තැනකින් පටන් ගත්තාම සමහරව තමන්ට උමනා උනා විදිහට අස්කන්න පුළුවන් අර අර ප්‍රශ්නේ තමයි එන්නේ ඊපස්සේ වෙන වෙන අමුතු පතනකට යන්නේ මේකත් ඕම් කතා ඔව් එයාට වළඳන එකත් එහෙමයි මොකේද රැට වළඳන එක ඒකත් ඇත්තටම අර අර මොනවාද අකප වස්තු ඒවැනි ඇත්ස සමහර ඒවා ඇත්තරම එන ප්‍රක්ටිකල් මේ විදිහේ දළුවාම තේරෙනවා මේ නම සමහරේ පැත්ත මොකරේම මොකද දුෂ්කර පැත්තට ගොඩ ඒ වෙලාවෙදී සෑහෙන ප්‍රක්ටිකල් මේවා මත තමයි ඒක දාලා තියන්න කියලා තම මේ මට හැබැයි අවසානයේ ඉතින් ඔබ ඔහොම උතනින් පටන් ගන්න උතනින් හැබැයි අන්තිමට කොහෙන් මේ වෙනවද කියලා කියන්න බෑනේ කියලා ඉන්න අවුරුදු 20ක් ඔය කිසිම නීතියක් නැතුව තියලා තියෙනවා අවුරුදු 20ක් ඔව් 20ක්ම කිසිම විනය නීතියක් නැහැ පිරිස පිරිස වැඩි වෙනකොට ප්‍රශ්න වෙනවා මොකද මේකේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පපාලා නේ පිරිනිවන් පානකොටම නේද අර කවුද සුබත් සුබත් ඒක මෙහෙම ඕක දැන් මේකේ බුද්ධ ශාසනයේ සීලය කියන එක මේ ඔහම නිකන් අර බාහිර දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේක අවබෝධයත් එක්ක එන එකනේ. ඒකෝට 아무තෙන් ඩිෆයින් කරන්න ගන්නෑ. ඒකයි වැඩි. මෙස අතගන්න. ඒ අර ඒ සීලය ඒ විදිහටම ඒවා මොනවාද මොනවාද කතා කරන හැටි ඒවම හැම පරුෂ විදිහට කතා කරන අර රහතන් වහන්සේලා වගේ තියලා තියෙනවා. එහෙමත් තියලා තියෙනවා. ඒ ඒ සීලේ අර එක අර අර ඉස්සරම අර එක අර කිසි අරමුණක් මේව කරගෙන එන සීලයක් මිසක් නැතව සීලය තමයි ඒ එහෙම කියලා කවදාවත් කොහෙවත් තැනක් කියන්නේ නැහැ. ඉතින් අතම භාවනා කරන එක සමාධිය වඩන එක තමයි ලොකු වැඩේ කියලා එහෙම කියලා නෑ. ඒ කියන්නේ මේ බෞද්ධ ශ්‍රාවකයා සීලමය නෙවෙයි සීලවා කියලා කියන සීලෙන් සීලෙන් යුක්තයි. නමුත් සීලෙන් හැදිලා නෑ. එහෙම එකක් කියලා. ඒවා ඉතින් ඒ අල්ලලා ගන්න කියලා කියනවා. ඒක දැන් ඔතන දැ මට තේරිච්ච එකත් තමා දැන් අපිට දැන් අපිට තර්ක කරම්ල අපි ඉන්න ලෙවල්ල ගන්නවා අපිට කියන්න පුළන් මේ කිසිම දෙයක් අපිට ප්‍රශ්නයක් නෑ ඉගන්නේ හරි අපි කියන්ලන වයසට යන ආරයෝක නෝම කැමති ගට්ටිය නැතියෙනවා එකත් පාට of ඩීල් වගේ එකතා ඉන්ඩගේ දමන් කියන්න ඔවදේ අපිට හොයන්න ඕන හරි මෙතන මේ ජීවිතය අපිට කිසිම ප්‍රශ්නයක් නෑ කියලකම් ඕ හරි සීරෝ ගැන සීරෝ හරි e <laughs> තවමොකද තියන එතන ගැටලෝමකක්ද කියන එක තම දැන් අපිට හොයන්න ඒක දැන් අප මොකද එකන එතන තාම ප්‍රශ්න තියන හරි ප්‍රශ්න තියන කියලා කියන බුදුහමර මේ ජීවිතයේ බල්ලාම නෙවෙයි අපි ඒක තමයි ඒක තමයි ඒක තමයි මට මන්න මට ඔය ඔය තමයි මන් දන්නේ ඔය කතාවත් මන් බලන දැන් මොකක් හරි දැන් ඔතනින් අපි සංසාර ඉස්සරට යනවා හරි කියන එක මත හරි ඒක තමයි මම කියන්නේ මම කියන්නේ අපි දැන් සංසාරේ ඉස්සරහට යනවාද නැද්ද ඕවා මේවා අපි දැන් කොහොම හරි මේ මොහොතේ දෙයකින් අපි තේරුම් ගන්න ඕනේ මම කියන්නේ ඒක අපිට නිකන් ශ්‍රද්ධාවකින් ගන්න එකක් නෙවෙයි ඒක හරි බුදුහාමුදුරුවෝ කිව්වා කියලා ම නෙවෙයි කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ හැබැයි ඒ සීල් මෙහෙම මොකද්ද කියන්නේ සීරෝ ප්‍රශ්න තියෙන ඒ වගේ ප්‍රශ්න අඩු වෙනකොට තමයි මම හිතන්නේ මේ ප්‍රශ්න අඩු වෙනකොට දැන් මම හිතන්නේ ඔක හොයන්න වැඩිපුර බලන්නේ මට හිතෙන්නේ. මොකද දැන් ඔය බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම කාලයක් කියනවනේ නේ. මං කියන්නේ එනම අර ආයුෂ වැඩි එහෙම කාලේ නෙමෙයි. එතකොට තියනවා කියලා තේරෙන්නේ නැහැ කියන්නේ. නෑ ප්‍රශ්න වැඩි වෙනකොට කාලනේ. වාකෙන් දැන් ආයුෂ අඩුයි. ටක් ගාලා මිනිස්සු මැරෙනවා. ලෙඩ වෙනවා. දඩබඩ ගාලා මැරෙනවා. නෑ එහෙම දෙන්නේ. එතකොට වැඩි වුණාමත් එන්නේ. ඔව් ඔව් හරි මං කියන්නේ. දෙකම ඒක නම් මං කියන්නේ වලට දැන් මොනවද ඔය කොහෙද බුදුහාමුදුරේ කාලේ මොනවද අර විශාලාමූරාරය කියන්නේ ඉතින් මම ඔක්කොම පරිමා දෙන්නේ දිගදින කියන්නේ හැම මිනිස්සෙන්න කන්න බොන්න අනම්මන ටෙක්නොලොජි නැතුව ඇති වුණාට දැන් අවශ්‍ය දේ තියෙනවා අවශ්‍ය සියල්ල තියෙනවා ඒ වගේ තත්ත්වයක ඉන්නකොට මම හිතන්නේ මේ අපි හිතුවට ආ එතකොට ඉතින් ආ දැන් එතකොට අපිට නිකන් හිතෙන ආ එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා මිනිස්සු නිකන් දී කියනනේ මද එතකොට තමයිට සර්ච් කරන්න දැක තන මම කියන්නේ සුමුදු කිවවාගේ දැන් අපිට මේ ජීවිතයේ ලොකු ප්‍රශ්නය නැත්තං අරමයත් කිවගෙන බුදුහාමුදුර කියනවා එක ඔයාල මෙතන මේ නිකං හිටියට එතන ප්‍රශ්නයක් තියෙනවා කියෙන හරි හරි උදාහරණයට නිකං මට හිතෙන්නේ මේ නිකං කියනවා දැන් මේ ඉන්න තැන අපිට දැන් හොඳට අවුලන්න කිසි ප්‍රශ්යන්න නමුත් කෙනෙක් දන්න කෙනෙක් කියනවා මේ ඔත්තන ඔහොම හිටියට මේ ඔය යන එන තැන එන ප්‍රශ්නයක් තියෙනවා. ඒක හින්දා මේ මෙතනින් ඉන්නපා මෙතනින් ගොඩ වෙන්න කියලා වගේ එකක් කියනවා කියන්නු. දැන් මට තියෙන ප්‍රශ්නේ මෙහෙන් දැන් අපි ওই දේවල් කතා කරන්නේ දැන් අපිට සාපේක්ෂවනේ. ඔව් ඒක උදාහරණයක් විදියට දැන් කවුරු හරි දැන් කියනවා නම් මේ පුටුවේ වාඩලා ඉන්න එක මේක සැපයි මේක ආශාවයි කියලා දැන් ඒ වුණාට අපි ඒකෙන් එළියෙන් අපි හිතන්න යන්නේ නැහැ අපේ දැන් අපි හිතන්නේ අපිට සාපේක්ෂව අපේ අපේ එක්ස්පීරියන්ස් එකට සාපේක්ෂව අපේ එක්ස්පීරියන්ස් එකට සාපේක්ෂව එතකොට ඔව් ඊට වැඩි සැප පුටුවක් අපි <laughs> ඉඳගත්තු දවසට මේක සැපක් නෙවෙයි දැන් අපිට හිතෙන්නේ නැහැ මේ පුටු වාඩලා ඉන්න එක මේ කරන මාකට අපිට ලැකලි දෙන්නේ නැහැ නේද එතකොට අපි කොහොමද ඒක අර එතන යන්නේ එතන දැක්කේ ඕක කෙනෙක්ගෙන් අහගෙන ඉවරක් කරන්න බෑ නෑ මං කියන්නේ ඒක තමයි කෙනෙකුට කියන්න පුළුවන් දැන් මෙහෙම දෙයක් කියලා තියෙනවා අපිට සාකච්ඡා කළා මට අපිට තියෙන ප්‍රශ්න කොහොමද මේකට ගෑවෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ප්‍රශ්න නැත්නම් කොහොමද වෙන එහෙම දැන් මේ කියන එකට අනුව හිතුවොත් ප්‍රශ්නයක් තියනවාද ඇත්තට ඒක ඒක ගැන කතා කරලා යම් කිසි නිකන් කෙලක් කොනක් අල්ලගන්න පුළුවන් ඒක තමයි දැන් මම ඊපස්සේ කොන අල්ලගත්තාම පස්සේ ඉතුරු ටික ඉතින් අර මෙහෙම මට ඒක මම මට හිතුනේ දැන් අර දැන් මිනිපෙක් වල ඉන්නවා කියන එක කියනකොට අපිට මිනිපෙක් වල කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් මේක විනිපෙක් ගැනයි අපි ඊට මුද මෙතන ඉන්න එපා එඩ්මන්ටන් වලට යන්න කියන්නේ කියලා කියන්නේ. දෙකම ගැන දන්න කෙනෙක් කියනවා මෙතන ඉන්න එපා. මෙතන ඔයාලා හොඳ ලස්සනයි සපයි කියලා හිතා හිටියට මෙතන භයානකයි. මෙතන මෙතන යන්න කොහොම හරි. එඩ්මන්ටන් වලට යන්න එඩ්මන්ටන් වල ගුණත් කියනවා. හරි. එතකොට දැන් අපි අපිට එතන නුවණක් ඕන වෙනවා දැන් හරි මේක පොඩ්ඩක් රෙස්පෙක්ට් කරන කෙනෙක් කියනවා අපිට මෙහෙම. හරි එතකොට මොකක් හරි එක හොයන්න හොයනවනේ. එහෙම ගත්වීම එහෙම යා කියනදට බලනවා හරි යකින හිදම් පිළිගන්න පොට බලනේ ඇයි මේක බයනකයි කියන්න ඇයිමට හොඳයි කිය හරි එතකොට මේ වගේ දෙයක් මේ වගේ එත්මට යනක වාසි කියනවා මේක අපිට ප්‍රශ්න නෑගල තනට ප්‍රශ්නයක් තියෙනද කියලා එක හිතන්න පොළඹන්න තර පුලන් කෙනෙකුට ඒක එක දාරන හර ඒක හඳු දාරණය මං කියන්නේ දැන් අපි එතකොට හෙම හොයනවා දැන් මෙහිට අපි මවාද හැබැ අපි හොයන්න මචන් අපිට වැදගත් දෙවල් විතරයි නේ දැන් උදාහරණයක් විදියට අපි එහේ තියෙන මේකේ මචන් වෝල් මාටකේ තියෙන බඩු මොනාද කියලක බලන්න නෑන මචන්නේ මෙහේ තියෙන බඩු අපිට මොකට ආදාර නෑනේ එතකොට අපි හොයන්න සර්ට් මෙතට සාපේක්ෂව තමයි මං කියන්නේත් අපි එතකොට අර අර නැරව කරන්න ඕන කියලා මං කියන්නේ. අපිට ජීවිතේට වැදගත් වෙන දේවල් හරි මොකක් හරි ඒ ටික හොයන එක තමයි අපිට වැදගත් නේ. හැබැයි ඔයා තාම ඉන්නේ අර ලෞකික. <laughs> ඒක තමයි දැන්. නෑ නෑ ඒක තමයි ඒක තමයි පටන් ගන්න මිනිස්සු බලන්න. මට මට මට දැන් මේ තියෙන විදියට දාපෙන්තෝ ඊට වඩා හොඳ දෙයකට දෙන්නේ. ඔව්. මේ මේක ඔව්. හරි එහෙම තමයි ඉතින් පටන් ගන්න. හරි ඒවට දැන් මම කියන්නේ එහෙම හොඳයි. එහෙම හරි. එහෙම එහෙම නෑ නෑ මම කියන්නේ එහෙම හිතනකොට තමයි ඉතුරු කියන්නේ. ඔව් වැඩේ ඔව් දෙකක් තියෙනවා. ඔකට උදාහරණයක් මම කියන්න. අර හඳුරුවම කියන උදාහරණයක් තියෙනවා. දැන් කෙනෙකුට බඩගින්නක් තියෙනවා. හරි. තනිකමකුත් තියෙනවා. <laughs> බඩගින්නයි තනිකමයි තියෙනවා කියලා හිතන්න තනියෙන් ගෙදර ඉන්නේ. දැන් ඕක දැන් තනිකමට බත් කාලා හරියන්නේ නැහැ. හරි. <laughs> බඩගින්නට ටී බල්ලා හරියන්නේ නැහැ. ඔය දෙකම විසඳ ගන්න ඕන නම් ටීවී බල බල වත් ගන්න ඕන. දෙකම ගන්න ඕන හරි. ප්‍රශ්න දෙක නේ. දැන් අපි සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකේ අපි ඉන්න විදියට ගිහිල්ලා අර තියෙන බරපතල ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. අපි මේ ජීවිතේ අපිට දැන් අපි සාමාන්‍ය ජොබ් එකක් කරලා හොඳට ඉඳලා මේ මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ පර්පස් දෙකක් තියෙන. කියන්නේ කියන්නේ අපි අපි මේ ජීවිතේ හොඳට ඉඳලා මේ හොඳට ජොබ් එකක් කරලා හොඳට ඉගෙනගෙන කරනකෙ යන්න පුළුවන් ලිමිට් එකක්. අනිත් පැත්තෙන් හොයන එකෙන් වෙන පර්පස් එකක් තියෙනවා. නෑ නෑ මට මට ඒක දැන් මෙයා කියපු එකයි මට උඹ කියන එක මේ ඒ දෙක නෙමෙයි මම මීන් කරන්නේ. මම කියන්නේ මචං අපිට එතකොට අපිට හොයනවා නම් අනන්ත දක්වාම අපිට හොයන්න පුළුවන් නේ. එතකොට නෑ එහෙම අනන්තය කියලා අනන්ත කියන්නේ අපිට කොච්චර දේවල් අපිට කන්සිඩර් කරන්න තියෙනවද නේ. අපි ඒ හැම දෙයක් තුළටම යන්නේ නෑනේ අපි සාමාන්‍යයෙන්. ඔයාගේ පර්පස් එක ඩෙන්ටිෆයි කරගන්නවා. ඊට පස්සේ නෑ දැන් ඒක තමයි මේක ඇවිල්ලා දැන් ඒක තමයි දැන් බුදුහා අපි අර බුද්ධාගමේ අර බුදුහාමුදුරු කියපු අර දේවල් වල තියෙන අර කෙලවර පරිදියෙන් අල්ලගත්තම වෙන්න වෙන ප්‍රශ්නයක් නෑ අසිල් ලකින්න කියලා තියෙනවා භාවනා කරන්න කියලා තියෙනවා මේ මේවා කරන්න කියලා තියෙනවා මෙන්න මේ හොඳ මේක හොඳයි මේක හොඳයි මේ මේ හොඳ කියලා කියපුවා ගොඩාක් තියෙනවා ඉතින් අරකද හොඳ මේකද හොඳ මෙහෙමද මෙහෙමද කියලා ආවොත් ඔක ඉවරයක් නෑ ඉතින් ඒක තමයි මම කියන්නේ ඒ ඒ ඔක්කොම හොඳ කියන්නේ අවසාන එක පොයින්ට් එක පොයින්ට් එක තමයි සාමාන්‍ය ජීවිතයේදී ටික තමයි ඔව් ඒ අර ඒ සාමාන්‍ය ජීවිතේ තියෙන දේවල් ටික ඕනි ඒක නෑ ඒවා ඒවා නොකර ඒවා අතහැරලා එහෙම නැත්නම් මිනි මර මර නැත්නම් සවරම් කර කර වැඩේ කරන්න බෑ ඒ ඒ හින්දා තමයි ටික මේ ටික කරන්න කියලා කියන්නේ නමුත් අර පර්පස් එක අඳුරගන්න පර්පස් එක අඳුරගත්තොත් ඒ ටික නිකම්ම වෙනවා ඒ සමහර වෙනවා කෙලින්ම වෙන මොනවා හරි පිස්සු වැඩ කර කර හිටු මිනිස්සු ගෞදුරෝ බණ කියනවා එයා අදාළ දේ පොයින්ට් එක අවබෝධ කරගන්න ඊට පස්සේ ඉතින් අර අර මෙතෙක්කල් මේ එක දවසක් සිල් රැකලා නැහැ බණ අහලා නැහැ මොකක් කරලා නැහැ අඟුලි මාන්නේ <laughs> ඉතින් ඒ වගේ පොඩා ආවපස්සේ ඉතින් අර අරවා ඒකත් එක්ක නිකම් වෙනවා ඒක මුතුෙන් සිල් මේ පුරුදු කරන්න දෙයක් නැහැ නිකන් සිල් ගත්තත් එන්නේ කර මේ නිකන් ඒ ඒව සම්බන්ධ නැතුලින් ගත්තොත් ඒක වැටෙන්නේ නෝ සීල සීලපත පරාමාස කියන කොටට වැටෙන්නේ. මුඩිය අහලා තියෙන්නේ. ඒක කියන්නේ පන්සිල් ගත්තත් ඒ පොයින්ට් එක දිහා උන්නවා කියන පන්සිල් ගත්තත් සීලපත පරාමාස. නිවන වැටෙනවා. නැහැම කියලා කියනවා. මොකද්ද මොකද්ද මොකද්ද? කියන්නේ කියන්නේ පන්සිල් පන්සිල් හරි සම්මාදිට්ඨිය නැතුව පන්සිල් ගත්තා. ඉතින් සයක සම්මාදිට දැන් ඉතින් ඕක අපි කාටවත් නැහැ නේ ඔබට. ඒක කියන්නේ මාර්ගය පන්සලේ හම්දුරුම් මේ රහත් වෙන්නේ නැහැ නේ. මාර්ගය තව දුරස් යනවා කියලා. අපි දිත්තේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට. ලෝකෝත්තර සම්මාදිට. ලෞකික ලෝකෝත්තර කියලා දෙයක් තියෙනවා සම්මාදිට. ආ ඔකේ. ඉති එක මං මං ඉති අපිට හැම්වලේම ඒක නෙමේද හිතන්න ඉතින් ලෝකෝත්තර සම්මාධිට්‍ය අධිකර ගන්න පුළුවන් ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය සත්‍යඥාන සිවරක්නය බෘතයක් වගේ කරත් දැ අපි එක ළමයි ඒ තමයි කියන්නේ සමාරෝ දිනම් ඔය ඔය රිසීවර් කරවල මේකල කන්න මම මේ මේ බලන්න මේක තමයි ලොකුම දේ කියලා ඔය කරනවානේ සිවර කියනකත් එහෙම කරන්න පුළුවන් මම සීපන් එහෙම එහෙම කරන එකත් මං කියන්නේ නොකරම ඉන්නවට වඩා ඒක සෑහෙන හොඳයි. එහෙම නෙමෙයි නමුත් ඒකට එකෙන් අර නිවන් මාර්ගය පැත්තට වෙන සෙටක් නැහැ. ඒක තවත් දුරස් වෙනවා මෙතන. අයියා ලෝටි ගල්ලෙන් අරන් දැන් ඔය කතා කරපු පොයින්ට් කොහොමද චතුරාර්ය සත්‍යයට සම්බන්ධ වෙන්නේ කියලා ඒක ටිකක් තන අපි පාරිභාෂික අර්ථ ටිකක් එක්ක කතා කරමු. අපේ එන එන කට්ටිය අර මේ වෙනස් වෙන ඉඳයි කට්ටිය ඔක්කොටම يعني පොඩ්ඩක් මේ වෙන ඉඳලා තමයි මුළු දවසල එකම එක මේ ටිකම තමයි කතා කරේ ඊට පස්සේ මේ ටික කොහොමද කනෙක්ට් වෙන්නේ කියන එක කතා කරන්න ඕනද හැබැයි ඉතින් අන්තිමට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ආයතන හයෙන් වෙන රැවටීම තේරුම් ගන්න කියලා අන්තිමට නිවන් දකිනවා කියලා කියන්නේ දෙක. ඔතන තමයි පොයින්ට් එක තියෙන්නේ. එතනින් රැවටීමක් වෙනවා. බාහිරද අභ්‍යන්තරද ඒවත් ඔක්කොම අදාළයි ඔය ප්‍රශ්නේ. හ්ම්. ඒක විසඳගන්න කියලා තමයි කියන්නේ. දැන් රැවටෙනවා කියන එක තේරෙනවා. විසඳගන්න තමයි. ඔව් ඒක තමයි. ඒක ඉතින් තව ගොඩක් කතා කරන්න ඕනේ. ඒක රැවටීම එතකොට ඒකේ ඕකේ ඒකෙන් ඔය ඉපදීම නැති වෙනවා කියන්නේ මොකද? සම්බන්ධ වෙනවා. ඔව්. සම්බන්ධ ඉපදීම කියන එක නේ අපිට ඉතින් මොකක්ද ඉපදෙන කතන්දරේ. ඔව්. ඊට වැඩි ගැඹුරු නෑ ඒක ඔබ්විය මටත් ඒක <laughs> ඒ කර අමුතු සීන කත්තින්න ඕනි කියලා තේරෙනවා හැබැයි ඉතින් ඒක මොකද්ද තමයි වහන්සේ රහතන් වහන්සේ දැන් රහත් වෙලා ඉවරලා කියනවනේ මං ಜಾති ෂේ කරා කියලා ඔව් ඉපදීම නැති කරා ඔව් කොහොමද ජීවත් වෙවි ඉපදීම නැති කරා කියන්නේ කොහොමද ඒක එහෙමයි කියලා අපි පිළිගන්නේ පිළිගන්න එක අර පිළිගන්න නැති එක නේ මං කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නැති කරා කියලා කියනවනේ රහත්න ගම මැරෙනකොට නෙවෙයි නේද? එතන තියෙනවා එතන ඩෙෆිනිෂන් එකේ අපි ඉස්සරහින් එකේ ඉන්න පටිච්චසමුපාදයේ නහසානකොට ඒක නෑ බඩේ කොහොමද තමයි මේක කරන්නේ බඩේ ඔක්කොම හොඳට ඉන්න කෙල්ල ඉස්සර ගාන ගිල්ල සරබ්ලාස් කරනවා පටිච්චසමුපාදයේ හැබැයි ඉතින් මුල සිට සරල ඕනියා අයන්නේ සිට මුල සිට සරල බාහිරව සාරක මුන්දෙනටත් තේරෙන්නේ නැහැ මේක <laughs> ඉතින් නෑ තේරෙන්නේ නැති කියන එක නෙමෙයි අපි එතකොට අර අමුළු ඔක්කොම ටික ඒ ටික මේ කරගන්න ප්‍රතිපල කරගන්න ඊයාසේ හෝම්වර්ක් කරන්නෙත් නෑ නේද ඒක ඒක කොට දාන්න බෑ <laughs> ඒක කොට දාන්න පුළුවන් එහෙමයි ඔපි ආගිරත් නැහැ කුප්පියක් මම වශයෙන් අපි අපි සෙට් කරන කුප්පියක් දාමු <laughs> මුන්දෙන දුවන්න මල්ලි හරි දාමු දෙයක් හරි ඒ අපිට අයිඩිය යන්න තේරෙන්නේ හරි අමාරුවෙන් අර හාමුදුරුවනේ ඕවා කියලා කියලා කියලා ඒක කියන්න හරි වචන දන්න තෙන්ටට කියන්න මේ අනිතක ඔකොත් දකපු කෙනෙකුට කියන කියන කොටයි අපි කියන කොටයි සෑහන ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා ඒකට ඉතින් සමහරට විතර හාමුදුරුවෝ වඩා හොඳට අපි කියන වෙන්නත් පුළුවන් හාමුදුරුවෝ දැන් කියලා කියන්නේ මන්නම් කියන්නේ ඔක අපි අන් රෙකෝඩ් කරමු කියලා රෙකෝඩ් <laughs> කරලා නෑ නෑ එහෙම නෙමෙයි මම මේ සීරියස් කියන්නේ අය. සීරියස් කියන්නේ පස්සේ හරි රිෆර් කරන්න බෝ. ඔව්. මක්කල් ප්‍රශ්නයක් වුණොත් අර ඔ නෑ නෑ ඇත්තටම මම මේ හිලුවට කියලා දෙන්නේ. ඇත්ත ඇත්තද? ආ රෙකෝඩ් කරලා අපි සංස්කරණය අපි මේ පෝස්ට් කරනවද හරි මොකක් හරි කරනවද කියන එක අපි පස්සේ රියර් කරමු. එහෙම මොකක් හරි වැඩේ හොඳට ගියොත් සීරීස් එකක් විදියට තියනවා නම් මොකක් හරි ක්වොලිටි වැඩේ. ඕනනම් ඔය මොකක් හරි එහෙම උත්තරයක් අටගෙන ඔය එතකොට අනිවාර්යෙන් රෙෆරන්ස් එකක් තියෙනවා. දැන් අපි අර එහෙම එහෙ යනවන්නේ ටිකක්. ඔය එහෙම යනවා. නෑ ඒක දැන් දැන් මේ ලෙවල් එකේ කමන්න ඕ නෑ නෑ මේ ලෙවල් එකේදී මරත් කියන්නේ කවුලක් නෑ මොකද නැත්තම අපි එක දැනක හරි දෙයක් නෑ රූප ලකලා මේක විදියට යනකොට කෙනෙකුට ප්‍රශ්න අහන්න බයයි ආ මේක මේක මේක මේක කියනවා නිකන් ප්‍රශ්න ආර ඒක ගිහලා එකෙන් මොනවද ප්‍රශ්න ගිහලා එහෙම යන්න නෝල් දැන් අපිට සූත්‍ර කල්ලගෙන ධර්ම දේශනා කරන ආමුදුර උගන්වනවා ඒක ඔන්ලයින් ගිහලා මේක බලාගත්තා ඉවරයි අපිට ඕනේ ඉවරයි කල්ලගෙන ඒක හාරලා අපිට තියෙන ප්‍රශ්න අල්ලගෙන වලට නැති අපිට අපි දන්නවා කියලා හිතාගෙන හිටපු ප්‍රශ්න හිතෙන්න කියලා ලෙක්චර් එකම නෙමෙයි පොඩි කුප්පියක් වගේ තමයි යන්නේ නේද වෙස් ප්‍රශ්න මට පොඩි ප්‍රශ්න තියෙනවා ඇත්තටම හරි සූත්‍රයක් විදිහට ගත්තොත් එහෙම මේ ඩිෆරන්ස් එකට එහෙම යන්න පුළුවන් අරගෙන අපි ටිකක් මේක නිකන් උඩින් පල්ලෙන් කියවුවත් අපිට මේ අයිඩියා එකක් එනවනේ නේ මොකද්ද ඔය දැන් දැන් ඔය එක ඔය හැම සූත්‍රම් වගේ අයියා කිව්වේ එක එක කාරණයක් ගන්න අර මේ වෙන්නේ ඔව් හරි හරි හරි හරි අපි ජෙනරල් අඩියක් ගමු ඇයි ඇයි ඒ කියන්නේ ඒ කියන්නේ එක එක්කෙනාට පැහැදිලි කිරීමටද ඔය යන්නේ දෙන එක එකම දේ නම් එක එක්කෙනාටද ඔව්. ඒක දැන් සමහර ඒවා තියෙනවා නිකන් නිකන් උත්තර කියන්නේ මේ ඒ ටික නෙමෙයි තේ ඒ ටික අර 10% වල වගේ තියෙන ඒවානේ දේවා කියන්නේ ඒ ටික හරි ඒ ටික අයින් කරන්නකෝ ඒවා ගැන කියනවා තියෙනවා ඔබ ආන දැන් ආස ෂෙයා කරගන්න කියන්නේ ඒක ආයි ඒ දේම තමයි දැන් සමහර අයට නිවන් සාම සූත්‍රය කියන එක සමහර අයට ඒක දැන් මොකද දැන් මම මේක කරන්න දැන් යන්න ඕනේ මෙන්න මේක තමයි මෙන්න මේ මේ මේ ස්ටෙප්ස් ටික 1 2 10 ෆලෝ කරාම යනවා කියලා යන්නේ. ඒක දෙන්න පුළුවන් ක්‍රම එක එක විදියට තියෙනවා නමුත් අවසානයේ එකම අර මේ ගොඩට වැටෙන නෑ ඒක ඒකම තමයි මම ඇහුවේ ඒ කාරණේ යන්නේ. දැන් න්‍යාය ගොඩක් තියෙනවා. ඔව් දහසක් නයින් කමටහන් දීලා එක එක දහසක් නයින් ප්‍රතිවන්දි කියලා ගයිඩන්ස් කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න දේ එකයි. අවසාන තේරුම් ගන්න එක මම කියන්නේ අනිත් එක ඒක මොකක් මූලික කරගෙන හිතන්නේ කියන එක වෙනස් වෙන්න පුළුවන් ඒක වලින් මම හිතන්නේ මේ පුද්ගලයා මත ඩිපෙන්ඩ් වෙනවා ඒක බුද්ධමද ඒක බුද්ධමද එක එක අය බලලා නෝනින් බලලා මෙයා සමහර අයට හතර බල ගාතාවකින් කියන අවශ්‍ය දෙයක් සමහර අයට එන ගාතාව ගුවා එක ගාතාව ගුවා මේගොල්ලොත් එහෙම නේද රහත් නෙමෙයි සෝවන් වුණා නේද මේ සරියුත් මුගලන් දෙකයි කෙනෙක් දෙකකින් අනිත් එකන හතරෙන් යනවා අත් දෙකෙන් බුදුහාමුදුරුවෝ නෙමෙයි ඔව් මෙයා අසජීව හදනවා අය අර එකක් අහලා තියෙනවා අර මේ අර ජිම්නාස්ටික් එක කියන ජිම්නාස්ටික් අර සර්කස් කාරේ සර්කස් කාරේ මොකද්ද ජේතාරාමේ ගාන උන රියන් 60ක බල්ටි ගහන බල්ටි ගහන එක උඩ කණු උඩ යා යාට තියෙන රහත් වෙන්න බින කලින් ආත්මේ මොකක් හරි ඒක තමයි භාගය ඉතින් ඉස්සෙල්ලා මේ බුදුසසුනක රහතන් වහන්සේලාට ඉඳන් ගිහිල්ලා එන්නේ නම හොඳට ඒවා බණ අහලා එන්නේ ලොකු කෙනෙක්. ඒයි වයිකුල් මම හිතන්නේ මම කරේ රහතන් වහන්සේ කෙනෙකුට කියනවා මොකක් කරේ මේ න්යාගම් මේ වගේ ඒ වගේ මොකක් කරේ කියලා මොනාරි කරලා මේ උපස්කාර කළේ මොකද කතාවක් තමයි කියන්නේ. ඉන්නම සර්කස්නේ වල උපදේ. කොමාරි දැන් යා. මම හොඳට පිංගල දෙන්න දෙන්නේ. කොමාරි යා රිට උඩ මෙහෙම කැරකිලා ඒ කැරකෙන අතරතුර බුදුහාමුදුරුවෝ කියන ඒක ගාතාවකින් මම කියනවා අර කුඩ පාත්තදී රහ. ඒ කියන්නේ අතීතේ අර අතීත අනාගත කතාවක් කියන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ කියන්නේ නෑ ඇයි මැරෙන්නේ නෑ ඒක. නෑ පිරිනම පහල නෑ. ඇයි ඒ පිරිනම පාන? නෑ එතකොට සමහර ඉබාසලි පැවිදුණා නෑ. එහෙදි පැවිදුණාද දන්නේ නෑ. හරි වැඩන්නේ. කියන්නේ බෑ කනුවලට වැඩ වැඩන්නේ උදත් කරලා තොංගාලා ඉතින් පසාර කරලා. ඉතින් රහතුන් නැත්තම් මොකද වෙන්නේ? රහතුන් නැත්නම් ඇයි ආව? අර අර බෙල්ල කපා ගන්න කට්ටිය. එහෙම කීප දෙනෙක් ඉන්නවනේ. දැන් හරියන්නේ නැහැ කියලා බෙල්ල කපා ගන්න. බෙල්ල ඒ කියන්නේ රහත් වෙන්නේ නැහැ කියලාද හරියන්නේ නැහැ මොනවද කියලා. ආ. මැරෙනවා කියලා බෙල්ල කපා ගන්න. ආ. කපාගෙන මැරෙන ඉවරනකොට <laughs> ඒ කියන්නේ ඒක වේ ඒක වේදනාව හරි يعني ගොඩක් දැන් ඔගේ ප්‍රැක්ටිස් කරලා කරලා ආ. ඔගේ දැනගන්න තියෙන දේ එතෙක් එතෙක් කිසිසේත්ම يعني කොච්චර කරත් ඒක ඒ වෙනකොට කිසිසේත් නැහැ ඔකට දෙයක්. ප්‍රශ්නයක්වත් දන්නේ නැහැ. 90ක් දන්නවද දුක්ටක් දන්නේ නැහැ වගේ එකක් නෙමෙයි. ඒක ඉස්සෙල්ලා ඒක ඒක සම්බන්ධ දේවල් දන්නවා. නමුත් ඒ දැනගැනීම සම්පූර්ණයෙන්ම අන්තිම දෙයක්. මම අපි ගොඩාක් ඒකලෝ ඒ කියන්නේ දේවල් කරලා ඒක මොඩි වර්තසල ඉන්නසලා කියන්නේ ඒක තාම නෑ නමුත් ඒ දන්නේ නැහැ කොට. යා නංගි. ඒක වස්තු බීජ කරගෙන මොතේ තියෙන එහෙම කීපතරක් කියලා අම්මේ රාජෝහනියක් රාජෝහනියක් ගඳ කිලිය මේව ගන්න දියව ගන්න නෑ යා යන්නේ බර එක ගාතාවක් පාඩම් කරගෙන මාස ගානකට පාඩම් කරගෙන වැලි වෙනවා ඕ ඕ ඒකන ගගගම් මේ මේකම් සුද්ධකන්න මේ ගඳ කිලිය මේ කන්න මෙත් දුන්න ඔව් ඔව් මහත්මන් වැඩන මං සිදුවන්න බුදුහාමුදුරුවෝ උපන්ද සුදුරෙද්දක් කරගෙන එහෙම ආ සිවස්ලාභී නෑ දිව්‍ය මනෝමය ශරීර අර 1000ක් මවාගෙන ඉන්නවා කියලා කියනවා කවුද ඒ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා රාමුදුරුවෝ ගිහිල්ලා ඉන්නේ කිල්ල බං ගිහිල්ලා එක්කන් එන්න කියලා ගිහිල්ලා යනකොට ඉන්නවා 500ක් 1000ක් කොහොමද අඳුරගන්නේ කියලා හැර ගිහිල්ලා අයිය රාත්තලත් නන්න නන්න නන්න ඊට ගියේ තමයි. අල්ල යන්න කියලා. ඊට ගියේ. මොකද පාස්තලේ ඉන්න ආමුදු කෙනෙක් ඉතින් අර අර කපාඩන්න නැතුව ඉතින් ඉසුරු පන්නේ. එහෙනම් සමෝයින්දලා දාලා ඉන්නේ. ඊට පස්සේ දාන්නේ නෑ නෑ. එලවනවා එලවනවා. එලවනවා. එලවනවා. එයාට දානෙට යාව ගන්න ගන්න. කොහොමාරි ඊට පස්සේ කොහොමද අඳුරගන්නේ කියලා යනවා කවුද කවුද චුල්ලබන්ද කියලා මමයි චුල්ලබන්ද කියනකොට මුලින්ම අත කෙනෙක් කියනවා අතින් අල්ලන්න මොකක් මොකක් මොකක් ඒ කියන්නේ 1000ක් ඉන්න එක වගේ ඒක යවනවනේ එනකොට දැන් දන්න 1000ක් ඉන්නවා චුල්ලබන්ද ඔව් එතකොට අඳුරගන්න කියලා කියලා ආයෙත් අඳුරනවා දැන් කවුද චුල්ලබන්ද ගාම අඳුර කියලා කතා කරාම මම චුල්ලවන්ත කියලා කියනවනේ. ඔව්. දැන් දාහම කියනවා. ඔව්. මුලින් කියන කෙනාගේ අදහස් ගන්න. ඔව්. ඒතකොට අනිත් ඇතුළ දාන්නේ. ඇම් ස්පාට රස්ස ගෙනමයි ඔය සින්න එක මේ අවුදු හතේ කෙනෙකට තේරුම් ගන්න පුළුව එක කාසල නම ඒවගේ ගෙන ගැගුරු ගීවට මේ සියුම් ගතියක් තියෙන එක. අපිට තේරෙන්නේ නැති හරි විදිහට බැලුවොත් ටක්කල පේන එක. අපි ස්පොයිලර්ලා ඉන්න මචං කියලා දින්න කියලා. අපිට වැඩි ස්පොයිල් වෙච්ච කට. නෑ නෑ ඒක ඉතින් අර හත වසර ළමයා මේ තේරුම් ගන්නවා කියන එකයි යන්නේ. අර අපිට නිකන් නෝමල් මේකෙන් බලන්න බෑ ඉතින් අර පින මේ සංසාරේ මේකත් එක්ක එන සීන් නෑ නේද? ඒක නියන්න අර අපි. ඔය හැකියාව කියන ඔව් ඒ කියන්නේ ඇත්තටම ඔබ කලින් බලපෑමක් තියනවාද මේක තේරුම් ගන්න කියන එක ප්‍රශ්නයක් තියෙනවා මට හිතෙන්නේ තියනවා කියලා නෑ හරි මට හිතෙන්නේ අපි මාස්ක් වෙලා කියලා මචං එතකොට ඒ කියන්නේ අපේ අපිට හිතන දේවල් සහ අපිට දකින දේවල් සහ අපිට අවශ්‍ය දේවල් කියන එක එතකොට ඒවා අර නිකන් ක්ලවුඩ් එක එතකොට ඉතින් අපිට තේරෙන්නේ නැහැ පෙර සසර දේවල් වුණත් අපිට එහෙම හරියට එන්නේ නැහැ කියන්නේ අපිට දැන් අපි දකින්න අපිට සාපේක්ෂව අපි ලෞකික වැඩි මං හිතන්නේ. එතකොට ඉතින් ඒකත් ඉතින් අපේ ප්‍රශ්නේ. ඔව්. මම කියන්නේ ඕක පිනෙන් කරන්න පුළුවන් ඒක අහන මට්ටම ඒක තේරුම් ගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙන එක. ඒ වුණාට මම කියන්නේ සමහර වෙනවා ඒ කොච්චර මහන්සිවත් බැරි කට්ටිය. එතන පිට වෙන්න පුළුවන් ඉතින්. ඒත් ඉතින් එයාගේ නොහැකියාව වෙන්න පුළුවන්. නොහැකියාව කියන කෙනා අය දහස් ගන්නවා. ඉතින් ඒක සැලකන්නේ වැරදි විදිහට. ඒ කියන්නේ මේ හාමුදුරු කියන්නේ ලක් එක නිසා හම් වෙනවද නැද්ද කියලා තියෙන එකම ධර්මතාවය නිවනයි කියලා කියනවා. මොකක් මොකක් මොකක් ලක් එකකින්ද? ඒ වාසනාව ගුණය මත. ඕ ලැබෙනවද නොලැබෙනවද කියන කියලා තීරණය නොවන ඔව් එකම එකම දේ ඉවන කියන්නේ ඔව්ද එහෙම කියන්නේ ඔන්න ඇරුණා ඒක ඒක අහන්න ඒක එතන කියන්නේ පිට තමයි කියන්නේ පින මත මේක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ ඒ පින කියන්නේ ලක් එක නෙමෙයි නේද එහෙනම් මොකද අපි තුමු දැන් ඔයා දැන් කියනවානේ මොනවද මේ කොච්චරද කාලයක් දවස් හතක් ඔය විදර්ශනා වඩලා මොකද්ද කරොත් එහෙම භාවනාව හාමුදුරුවෝ කියනවා මේක කෙනෙක් දවස් හතක් අවුරුදු හතක් කියලා කියන අවුරුදු හතක් මේක විදිහට කරොත් එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා. ඊට පස්සේ ඔහොම මාස 7යි ඔහොම මාසයයි දවස්. ඒ බුදුහාමුදුරන් කාලේ නැද්ද? දවස් මොකද වෙලා? දවස් හතක් ප්‍රතිපත්තන් වැඩුවොත් අනිවාර්යෙන් රහත්ව අනාගාමී වෙනවා කියලා කියන්නේ. ක්‍රම කියන්නේ කියනවානේ හරියටම කරොත්. හරියටම. අර අර කියන්න පුළුවන් එක හරියට කරන්නේ නැහැ කියලා. අර සාස්ත්‍රකාරයෝ කියන කිල්ල කවුනේ කියලා. ඕකේ. ඕකේදී අර තේරුම් ගන්න ඉන්ටර්ප්‍රිටේෂන් තමයි මම කියන්නේ නැත්ත රහත් නොවිසය බුදුහාමුදුරුවෝ කාලේ බුදුහාමුදුරුවෝගේ ගයිඩන්ස් ෆලෝ කරලා හරි හරි ඕන් තරම් ඉන්නවා පෙර පවානුව ඒව වෙනස් වෙන්න පුළුවන් ඒක තමයි මම කියන්නේ පවපින වැදගත් කියලා පවපින මම නම් මල හිතෙන්නේ නැහැ සහ උත්සාහය දෙකම නෑ මොකද අයියා ස්කිල් එක කියන්නේ පවපින මත බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙනවා කර්ම විපාක පල දෙනවා ඒක හරියන්නේ මටත් හිතෙන්නේ එහෙම දෙන්නේ ඕක ඕක මොකද හරියන්නේ මට හිතන ඒක තනේ මන්දර මට මට තේරෙන ඒක 100% එකමද කියලා හැබැයි මම මම මම මංගර බාහිර දාරු එයා මොකකට ඕව කරලා නැහැ එයාත් නේ. ගල්ලා තියෙන්නේ. එලා අහපුවාම එයාට තේරුණානේ. මම කියන්නේ ඒක එකට බලපාලා එයා අර කාස්සෝ. එහෙම කරනවා. අපි අපි අපි අපි කරනවා කියන්නේ මොහොතේ සිද්ධියනේ. ඕ එ මම මංගතන ඒ අයිය මේ ඕ උදවක් ඕන එහෙම නැත්තම් මොකක් මත මොකක් මත දීද දක්කිනවානේ අර ඉස්සල්ලා අර කර කත එක්සාම්පල ඉතින් ඒ කරපු පිනෙන්න මචන් ඕ ඒකන පින පින කියන එක ගොඩක් පින නෙවෙයි මං කියන්නේ කර්ම කර්ම කරන්නේ ඒවා කර්ම මම කියන්නේ එක මේ මේ වගේ කියන්නේ එක ස්ටේට් එකට විල්ල දෙනවා එහෙම ඒවා කිව්වට කොහොමද කියන්නේ මේ මනුස්ස කල්පනා කරපු දේ නිකන් ඒක මෙනෙහි කරලා කරලා මේ මනුස්සයාට බුද්ධ ආගම හිතන්නේ අපි අපිම කියනවා බුද්ධ ආගම සම්බන්ධ නැහැ කියලා ධර්මයේ සම්බන්ධයක් නැතුව ඔය ෆිලොසොෆිකල් ප්‍රශ්නේ හිතලා මේක වෙන්න බෑ මේක වෙන්න බෑ මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි කියන මට්ටමට ඇවිල්ලා ඉන්නේ ඒක ඉතින් ඔව් මෙහෙම ඔව් ඒක අනිත් කැකින් පවරක් තියෙනවනේ පොඩි තව පොඩි දෙයක් එහෙන්න ඕනේ කියලා හරියට මෙහෙම වෙන්න පුළුවන් දැන් අපිට දැන් මේක try කරන්න කලින් එක අදාළ නැහැ එහෙම කියන්න පුළුවන්. ඔව් ඒක හරි. ඒක හරි. කරලා තියනවද නැද්ද කියන ඒක තමයි දැන් මට හිත මට ඕක හිතන්නේ දැන් ගණන් හදන්න පුළුවන් වගේ ඒක තමයි නකුත් සමහරවුන් කියන කිසිම නිකන් මැත්ස් මේව එකක් නැහැ ගණන් ෆෝමල් මේව එකක් නැහැ බැරි. උට ඒක සම්බන්ධව ෂෙයා සම්බන්ධය ඒක පිළිගන්න. බුද්ධ සාධක කාලයක ඉපද දෙන්න ඕනේ මනුස්සයෙක් වෙලා මනුස්සයෙක් වෙලා ඒකට වෙන්නේ නෑ නේද ඔව් මනුස්සයෙක් වෙලා ඉන්න ඕනේ අසකන තියෙන්න ඕනේ යම් කිසි ඔය මේ තේරුම් ගන්න හැකියාව ඒ ෂණ සම්පත්තිය තියෙන දැන් අපි අයිති වෙන ෂණ සම්පත්තිය තියෙන කොට තමයි අපි අයිති ඔව් ඒ ඒ ලෙවල් එකට එන්න ආයි ඔය ධර්ම ශ්‍රවණය ගන්න ලැබෙන එකත් එහෙම ඔව් එහෙම පුළුවන් ඒ කියන්නේ ඒ කියන්නේ ඔයාලට ওই ප්‍රශ්න ගැන හිතන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඔව් ඒ ටික ඕ හැබැයි එතනින් පස්සේ හිතන එක ඇවිල්ලා මේ මට මේ කරන්න වීරිය හිතනවා මම අද දවසේම කොහොම හරි මේක හිතනවා කියන එක කෙනෙක් කරන්න පුළුවන් කෙනෙක් නොකරන්න පුළුවන්. ඒක මේ පන්න කර්මයෙන් වෙන වැඩක් නෙමෙයි. ඔව් නෑ බුදුහාමුදුරු දාන ඒක හරි ඒක හරි. ඒක මම කියනවා කෙනෙකුට ඒ ඔක්කොම දැන් බුද්ධාගම මේවා අහලක් තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ ප්‍රශ්නේ හිතලා නෑ. හරි? එහෙම ඒක ඒක ප්‍රශ්නේ මං ගැන හිතුවොත් සාරංග කොයි දේවල්ද හිතේ මොකද ඒක අර අපි හිතනා වගේ හෙන්න නිකන් එන්න නිකන් බුද්ධිමතෙක් වෙන්න ඕනේ නැහැ නේද අපිට කෝල් එකක් දෙන්න වෙනවා අපි හිතන්නේ අපි අපි හිතනකොට වෙන ෆිලොසොෆිකල් වෙන ප්‍රශ්න අපිට ඔළුවට එනවා නේද ඒ මම මම මං කියන්නේ ඔය ඒක එන දැන් ගණන් හදන එකත් ඕකටම සම්පූර්ණයෙන්ම අදාළයි යම්බ නැහැ 100 100ක්ම අදාළයි ඔය කියන එක මට හරි හා කියන්නේ අදාළ කොහොමද කියන්නේ එහෙමද දැන් තමාර කට්ටියට ඉන්නවා ඒ එකම දේ එකම දේ කියන්නේ ඔයාලට දැන් මොකක් හරි එකම ගාන එකක් ඒක try කරලා නැහැ එකක මේව කරලා නැහැ මේ එක එකම කොට ඉන්න ඉන්න මට කියන්න දෙන්නේ නැහැ ඔයා ඔයා මට කියන්න දෙන්නේ නැහැ නේද ඉන්නවා ඉතින් එකෙක්ට පුළුවන් වෙනවා try කරලා ඉඳා දවසම ගාන අතරින් ඉඳා තව එකෙක්ට පුළුවන් බෑ ඌට උත් දන්නේ ඌට ඌ ඒ ගේ අනිත්තකාගේ ලෙවල්ලකටම සම්පූර්ණයෙන් ඉගෙනගෙන ඕ මොනා මොනා රීල් ෆැසිලිටීස් ටික ඔක්කොම ඉන්න ඉන්න ඉන්න ඉන්න නෑ නෑ ඒක ඒක ඒක විතරක් නෑ හරි ඒ ඒ වගේම තමයි සමහර වෙලාවට වෙන්නේ දැන් ඔය ඉතින් කපාට නියන් ක්ලික් වෙන වගේ සීන් එකක් සමහර වෙලාවට මේ වෙන කිසිම මැතමැටිකල් මේ එකක් නෑ හැබැයි උට මේ නියම් ෆෝමලි එහෙම අමහලුවකට ඉගෙනගෙන හෝ මේ එකක් නෑ හැබැයි උට නියම් උට ඒ බුද්ධිය තියෙන මොකරි එක මේ මොකරි අයික ප්‍රශ්නය කලේ හිතන් ට ප්‍රක්ටෙක් මැත් සෝය බැත් පැත්ති ඉගරගත්තු ෙක්ටම කරන්න බෑ රුට දකුවන් කියන්න මුණ එක නවාට එක්ස්පේන් කරන්න බැරි විදිිය මේකක් එනගේ මටනංනියන් ඇනලෝජයක් සේතේම සෑහ ගරංගල ස්පෙහල් ඇරන්න තමරලමයි අමරඉන්න අපේ පදන අප මංගන වාගෙන උදාහරගත දරීද ඔන්ගේ තව ඉන්න ගරංගල ඌට ගණන් අරන්න බෑ ඉතින්. ඔව් ඒක තමයි මම කියන්නේ. හරි ඒක ඒකට සම්බන්ධයක් නැහැ කියලා මම කියන්නේ. ඌට ඒක තමයි මම කියන්නේ. ඉස්කෝලෙත් එනවා. පන්ති හරි මම බඩින් ඔව්. නේද තාම ඉවර නැහැ ඒවත් අහන්නේ. <laughs> ඔව් ඉතින් අපිට ඌ කියන්න බෑ. අහන්නේ නැහැ. ඌ කියන්න ඕනේ බෑ මම ඉන්නේ. කියලා ඕනේ කොහොම. ඉලියුනා පස්සේ ඕක නැහැ කියන්නේ. <laughs> ආ දැන් අහ පන්ති අහන් ඉන්න ෆ්‍රයිට් කරනවා. හරි. කොහොම වැටි කරනවා. මට කරන්න බෑ. හරි. ඒ වගේ අවස්ථා ඒව ඒව ගණන් ගන්න බෑ කියලා මම කියන්නේ මේකට. හරි ඒ ඒ ඒ වගේ සීනක් නෑ මම කියන්නේ ඔයා ඒක හරියට නිකන් මේ කරනවා ඔක්කොම කරනවා ඉතින් කියන එකත් අහන් ඉන්න මම ඒකමයි සිද්ද මෙහෙත් එහෙමද දැන් මේ මේකත් එහෙමද දැන් ඔයාට ඔක try try කර තමාර මං මට try කළා නෑ මම කියන්නේ මේක එහෙමද මේ මේකේ try කළා නෑ හරි විදියට try කරනවා ඔව් ඒකනේ ඒ දෝක හරි හරි විදිය දැනගන්න දැන් දැන් කොච්ච ඒක තමයි කේස් දැන් මේ මේ දැන් බුද්ධාගමෙත් මේ හතර පොයට සිල් ගන්න ඕවා මේ කරන මේ මේක තමයි ඉතින් එහෙම කරන ඕවා කරන ඒ වුණින්ද ඒ කියන්නේ කිසිම ඒක තමයි හරියට ගනන්ගලි මොන ඒම ඔන්න දාගෙන ගනගලිම තේරුගන්න පුලවා ගනන්ගලි මාසයින තේරුන්න හෙම ආය වන්න මම් මිනිියට ම හම මිනිස්සු ඉන්න දැන් ගාන මිනිස් කියන එක පිළි යොරපිවරය හදනවා ට ඉළඟක ඒ පියෝටිකම කියන අදන්න බෑ ගැන වෙන මොක්ක යවුලක් තින මනුතේ පියර් පහත් කියන පියර් පහ බලාගෙන හදනවා ඊළඟ ඒ පියර් පහ දුන්න උඩට ඒකම මට හිතන්නේ ඒකවල බුදුහාමුදුරුවෝ ඔය ඔය ඔය විදිහට කියන්නේ අපිට ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ බෑ ඒක එහෙම සම්බන්ධයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඒක කියලා දෙන්න මෙන්න මේ පියර්පා මෙන්න මේක කරන්න මේක කරන්න මේ පියර්පා කියලා එහෙම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මම හිතන්නේ. ඒක බොහොම ඊට වඩා මේ හරි හරි දෙයක් ගන්න හදනවා වගේ නෙමෙයි ඉතින් හරි දෙයක ඒක ගාන කියන කවුරු හරි හදපු එක එකක් නේ අන්තිම වල ඉතින් මේ ඔය ඒක තමයි. හරි කර කරපුවා ඉතින් ඒක එච්චර ඔබියස් පාර්ට් නෙමෙයි මනා අවසානය සමහරකටය හම්බෙන හම්ඒක පුළුවන්ගෙන කොමතික පැදිලි කරන්න බෑ සමාරකට්ටියට ඒක නිකම් තේරුම් ගැීම ශක්තිය ගොඩක් මට තේරන්න ඒත ඕක ඒක ඒක ඕක ඕක තේරුම් ගැනීම ශක්තිගෙන කර ශන සම්පත්ති කියන මට්ටමෙන් බන්ධන තව මේමකත් රහතන් වහන්සේලාගේ තියෙනවා ඒක ඇල්දැන් තමන්ට අභිඥා තියෙන කට්ටිය පාට රහත් වෙනකොටම අභිඥාත් එක්ක රහත් වෙනවා ෂඩ් අභිඥා කියලා තියෙනවා ඒක ඊට පස්සේ ගොඩක් අයට 99% මට නම් හිතන ඔතන අනිවාර්යයෙන්ම නිකන් ඒවා ඉන්නේ ස්පෙෂල් ස්කිල් එක. මම මම අයියගෙන් ගිය සතිය අර ප්‍රශ්නේ හැබැයි ඕකම තමයි දැන් අර එකම මේ එකේ එකම වෙන සමාන මට්ටමේ ඉපදිලා එකම මොකක් කරේ වෙලා එක්කෙනෙක් දෙයකට දැන් එක්කෙනකොට වීර පිහිටන්න කොහොමද නැත්නම් එහෙම නැත්නම් එක්කෙනෙක්ට ඕක ගැන ඒක මොක මොක මතද තීරණය වෙන්නේ තීරණය දැන් ආයි දැන් දැන් ඔව් දැන් දැන් මොකුත් ඕනේ දැන් අපි මේ කතා කරපු ප්‍රශ්නේ දැන් මේ බාහිර දේවල් එහෙම තියනවා නේද මේක මම දිගට මගේ හිතුවොත් එම් මම මම විශ්වාස කරනවා මේක හරියට හිතුවොත් ඒක නිගලේ ප්‍රශ්නේ ඉඳලාගෙන එහෙම යන්න ගියොත් එම් දැන් ඒක ඒක මේ මේක මේ ඔළුවට එන එක මේ හරි ඒක මම කරනවා කියලා කියන එක මේ ප්‍රශ්නේ ඔක්කොම අපි දැන් මේ ආකච්ඡා කරලා ගියාට ඒක ඔළුවට එනවා කියන එක මේ මේ පරණ කර්ම එක සිද්ධිය නෑ නෙමෙයි. හරි? ඒක ඉතින් අපි දැන් මේක කරන්න ඕනද තමන් වීර තමන් ඒ මොහොතේ ඉඳලා කරනවා. යා. මේකම එකම දැන් කොහොම එක්ස්පෝස් වෙලා දෙක මේ වෙන්නේ. හරි? ඒක ඉතින් තමන්ගේ මේ ඒ වෙලාව වීර. කරලා කරන්නේ. කරලා කරොත් එහෙම හරියට කරන්න පුළුවන් මොකද මේ ප්‍රශ්නේ විසඳ ගන්න අඩුම තරම් තැහෙන ළඟට එන්න පුළුවන්. එහෙම ගත්තා. එහෙම ඉතින් කරන්නේ නැති එක වෙනම කතාවක්. නමුත් මට ඒක හරියටම මම කන්වින්ස් නෑ ඉතින්. ඒක කරන්න බෑ ඒකට. ඔව් ඒක. වෙන දේවල් එකතු වෙලා ඒක අන්තිමට එන ෆයිනල් එකනේ. එතකොට නිකන් ඒකට එකන් ඉස්සල්ලකාර කර්ම වෙන්න පුළුවන් ඒට මංගන ඒට නිකම් ඒක කිසිම සම්බන්ධයක් නැතුව එකනෙට හිතනවා අනිත් එකනට හිතන්න හරි එකනෙක් ට්‍රයි කරනවා එහෙම හරි හිතෙන්නේ හිතනවා විතරයි. හිතනවා කියමුකෝ හරි. තමයි හිතන්නේ. හරි හරි හරි හිතනවා කියමු හරි හරි. එතනකෝ වචනය අරගෙන වචනය අදාළ නැහැ ඉතින් ඕක. මොකක් හරි. හිතනවා නෑ හිතනවා කියපුවා නම් අප කර්මෙන් තමයි හිතන්නේ කියලා කාටවත් දාවන්න පුළුවන්. අනා ඒක අපිට නිකන් ඒක හැම වෙලෙම අපි හිතාමතාමනේ ගොඩක්. හිතාමතාමයි කරන්නේ. ඒකයි තියන්නේ දැන් වෙලක් අපි අපි අපි දැන් ඒ කර්මය අපි හිතලා තියෙන දේවල්. හිතලා තියෙන දේවල් වලට අමතරව මේක හිතන්නේ කොහොම වෙන එක විදියකට හිතන්නේ. ඒ නිසා මේක ක්‍රමේ දුර. ඒ කවසරි ළමයා හරි මොකක් කරේ කියනවා එයාට දර්ශන සම්මතිය ඒ විදිහට ගිහිල්ලා තියෙනවා. හැබැයි නමුත් එයා සමාජයට හිතන්නේ ඒක ඒක බලන විදිහට ඒකට වань මේක කරනකොට අනිත් පැත්තට ඒ වෙන්න පුළුවන්. ඒකට මා මාත් හිතන්නේ මේ දියගේ පොත ඒකට සම්බන්ධයක් නැහැ. ඒකවල තමන්ගේ හැබැයි මේ ඒක අර ඔය කවුරුකත් උතන කතා කරන්නේ නැහැ කොහෙත් කරලා කතා කරන්නේ නැහැ මේ මිනිස්සයා දැන් මේ මොහොතේ 14 13 ආවට ඒ වෙනකොට හිතලා තියෙන දේවල් ටික මං ගැන ඒක වටිනවා දැන් ඒක හිතන්නේ නැතුව ඔයාගේ ඔක්කොම ටික ආලා පරණ පින් කරලා ඔක්කොම කරලා තියෙන ඔක්කොම ඔක්කොම පින් පින තියෙනවා මේ බරපදයක් හෙච්චවා නෑ නෑ මම කියන්නේ අනිත් එක මචං දැන් නිදහංකෝ දැන් අපි රහතන් වහන්සේලා 100ක් ගත්තට පස්සේ යාලා 100 විදියකට වෙලා තියෙන්නේ නේද එක විදියකට වෙන්නේ නැහැ නේද එතකොට ඒ කියන්නේ අර එක එක ෆැක්ටර් අඩු වැඩි වශයෙන් බලපාලා තියෙන සමහර කෙනෙකුට ඉස්සෙල්ලා ආපු කර්මෙන් ආපු මේක වැඩි. එතකොට සමහර කෙනෙකුගේ මට මම පිළිගන්න විදියට මට එකම දෙයක් කරගන්න තියෙන මේක වැඩි හින්දා අරකෙන් කර්මයෙන් පොඩි අඩුවයක් ආවා සමහර විට එයාට ඉක්මනට කැච්චර් ගන්න පුළුවන්. ඔයාගේ අර මට අනිවාර්යම මම නම් හිතන්නේ අනිවාර්යෙන් ඒක තමයි මේ. 1000 කිල් හැම වෙලම මම කියන්නේ. හොදටම කොලිෆයි් කෙනෙකොට පදහතරක් ඇති ගොඩක් කියන්න මං හිතන්න මේ ආත්මෙන් ඉඳගෙන ඕකේ තේරුම් ගැනීමක මුල ඉදගෙන මේ හිතල හිතල හිතල හිතල තිබිල අම්ගි මට්නකට ඒම එහෙම තිබීම එකක් මේවාගෙන මහිතන්න ඔයාගේ පාන පිහිකල තිනම් ප්‍රමාණයන වාඩ එම අතර පිනයි අර මෙතන මාර්ගයට අදාළ දේවල් අතර වෙනසක් තියෙනවා දැන් මං හිතන්නේ දැන් ওই මාර්ගයට අදාළ ටික සම්පූර්ණයෙන්ම මේ ඒ ආත්මේ මුල බිඳුවේ ඉඳගෙන කව කර කරන්න ඕනේ මම හිතන්නේ ඒක ඒකට හුරු ගතිය සංසාරේ හුරු හුරු ගතියනොත් ඒකට සෑහෙන්න මංහිතන්න ඒක ඕ හරි අන්තිමට කොත් කොත් කොතනින්ද මේ වෙන්න කියලා කියන්න බැහැ ඒක අන්තිමට තේරුවද ඔයා තින්දෙන් පොඩි ළමෙක් විතමිනි තේටික අවසාන තේරෙන්න එබැයිති කොහොමද තේරෙන්න කියන එක අපි උදාහරණයකට මේ එන්න කොටු වෙන්න හොඳ නෑ. ඒක දැන් දෙන්නෙක් ඉන්නවද මේ මේ විදිහට වෙන්න බෑ දෙන්නෙක් නෝ එක්කෙනෙක් පාරාන්තර කළා මොනවා කළා බා සමාධි වල නේද? ඒකට බොහොම ඉතින් කරගන්න දෙන්නේ. හරි? ඉතින් අවසානයේ යන පොසේ එතන ඉන්නට එතන ඉඳන් යන පොසේ මාර්ගය අර යන පොසේ ඉස්සෙල්ලා යත් යනවා හරි හරි ඒක හරි ඒක ඒ ටික යන යන කාලයේ තියෙන එයාට එම් තීරය කරනවා වීර්ය කරනවා ඉතින් අරයට ඒ අරක ලේසින්ද එයාට අර ඇඩ්වාන්ටේජ් එක තියෙනවා ඒක ඉතින් ඒක ස්ටිල් මාර්ගයට අදාළ කොටසක් නෙමෙයි මාර්ගයට අදාල නෑ ඊට මාර්ගය කොච්චර ඉක්මට යනවද නැද්ද කියන එක අදාලා ඉතින් ඔව් අනිවාර්යයෙන් ඔයා තේරුම් ගන්නට කොච්චර ඉක්මනට තේරුම් ගන්නවද කොච්චර නෑ නෑ අර්ථිනවා ප්‍රතිපදාව සපද මොකද කියලා මම කියන්නේ මම කියන්නේ මේ ටික දැන් ඔයා සමාධියවලලා තියෙනවා නම් විදි ඉස්සෙල්ලා මේවලා තේරුම් වුණු කරලා තියෙනවා නම් ඔයා සීල කරලා තියෙනවා නම් ඒක කරලා තියෙනවා නම් ඔයාට මාර්ගයේ එතන එතන අල්ලගෙන ඉතින් මුලින්ද කියලා අගට යන ටික ඉතිරින් එක කියන්න බෑතිය කෝ මන්ද